ඉතින් මේ අනුස්සරණය කළ යුතු නැවත නැවත සීකල යුතු මෙනෙහි කළ යුතු සත්‍ය පැවැත්widetilde ස්ථාන 6 බුදුරජාණන්සේගේ අනන්ත වූ ගුණ බලය සර්වඥතා ඥාණය එවැගේම අපි පසුගිය දවස්වල කතා කරපු ධර්මයේ ගුණ ඊට පස්සේ සංඝ ගුණ ඊට පස්සේ සීලය ඊට පස්සේ ත්‍යාගය ඊට පස්සේ දේවතානුස්සතිය. චාගානුස්සති, දේවතානුස්සති, සීලානුස්සති, සංඝානුස්සති, ධම්මානුස්සති, බුද්ධානුස්සති කියලා මේ අනුස්සති ධර්ම හයක් ਸਰවඥාසේ දේශනා කරලා තිනවා. සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා වඩාගත යුතු දේවල් කියලා. දිනු කරගත යුතු දේවල් කියලා. මේකට විශේෂ තැනක් අපේ තේරවාද ශාසනයේ ප්‍රසිද්ධව තියෙන උඟ දෙනේ දන්න විසුද්ධි මාර්ගයේ ලොකු ඉඩක් කරන් තියෙනවා මෙච්ච අනුස්සතිඨාන නැත්නම් සතියට අරමුණු ගත හැකි මේ ස්ථාන 6 ගැන උච්ච අනුස්සතිඨාන කියන නමෙන්ම සෑහෙන විස්තරයක් තියෙනවා. ඒසා කාට හරි අවශ්‍ය නම් ඒ පිළිබඳව ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. ඒක පිළිබඳව එක විදිහක ගොනුවක් තමයි මේ නවයක් වූ අරහදී බුදුගුණ ඒ වගේම ස්වක්ඛාත ආදී ධර්ම ගුණ ඒ වගේ ආහුණෙය පාහුණෙය ආදී නැත්නම් සුපටිපන්න උජුපටිපන්න ආදී සංඝ ගුණ ඔක්කොම නමේ නමේ 18 24ක් සූවිසි මහා ගුණ කියලා අපි සඳහන් කරනවා. ඉතින් අද දවසේ මේ ගුණ අතරේ ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංඝ ගුණ කියන කාරණා ටික. ඉතින් ඒ සංඝ ගුණ සූවිසි මහා ගුණ වල සඳහන් වෙලා තියෙනවා. අපි තිසරණ යනකොට නැත්තම් ත්‍රිවිධ රත්නය ගැන කතා කරනකොට ඔය බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ වශයෙන් සඳහන් කරනවා. මොනම කරදරයක් අමලියක් හිතට ආවත් අපි මේ නවආරාදී බුදු ගුණ සිහිපත් කරනවා. ඉතින් ඒකෙදී ඒ ධර්මයේ ගුණ සිහිපත් කරලා පමණක් නතර වෙන්නේ නැතුව ඒ ධර්මයේ තියෙන විදියට අපි ඊයේ පෙරට කතා කරගත්ත විදිහට ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන මුල යහපත් මැද යහපත් අග කෙලවර යහපත් කොටසට යනකොට අර තේරෙන්න පටන් ගන්නවා මේ ධර්මයත් එක්ක සම වාසියක ඉඳලා ඉන්නවා. නිතරම හැමදේම ධර්මයත් එක්කයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අධර්මයේ හිමින් හිමින් හිමින් හිමින් හිතෙන් අස්සෙනකොට ධම්මේන සංවාස සංඥාය කියලා නිතරම ධර්මයත් එක්කමයි ජීවත් වෙන්නේ. ක්‍රියාව බැලුවත්, කතාව බැලුවත්, හිතවිල්ල බැලුවත් ධර්මයත් එක්ක යොමු වෙනවා. අන්නේ විදියට යොමු වුණාට පස්සේ ඒ කනාට සංඝ කියන නම ගැලපෙනවා. යම් කිසි කෙනෙකුගේ ක්‍රියාකාරකම්, වචන, හිතවිලි රටාවල් නිතරම සංසාර දුක දන්නා කෙනෙක් වශයෙන් සංසාර දුකෙන් ගැලවීමට කටයුතු කරන්න කෙනෙක් වශයෙන් කිව්වොත් ඒ කෙනාට සංඝ නැත්නම් භික්ෂු කියන නම සූත්‍ර පිටකයේ දැක්වෙන අර්ථකථන අතර සිද්ධ වෙනවා. ඉතින් මේක හරි අමාරුයි මේ කෙනෙකුට කියන්න බැන භාවනා කරන කෙනා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා ඔක්කොම සංඝ ගණයට වැටෙනවා කියන. ඒක නිසා හුඟ දෙනෙක් මේ ත්‍රිවිධ රත්නය ගැන කතා කරනකොට ඈතින් තියෙන අරසාවට තියෙන ත්‍රිවිධ රත්නයක් ගැන කතා කරන මිසක්කා මේ භාවනා කරන අඩු ගානේ භාවනා කරන වෙලාවේදී මමත් ඒ ත්‍රිවිධ රත්නයට අයිති කියන හැඟීම හුඟක් පැකිලෙනවා ගන්න. ගන්නෙම නෑ කොටින්ම කියනවනම්. මමත් සංඝයාගේ කියන හැඟීම ගන්න හුඟ දෙනෙක් හිතනවා අඩු ගානේ සාමනීර වෙන්න ඕනේ. එහෙ නැත්නම් සාමනීරි වෙන්න ඕනේ. එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී වෙන්න ඕනේ. එහෙම නැත්නම් සික්කමානා වෙන්න ඕනේ. නැත්නම් සංඝ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා හුඟ දෙනෙක් අර ඒක ඈඩ් කරලා ඒක ගරු කරලා ඒක ඉහළෙන් තියලා සරණකදී පිහිටකදී සංඝගුණ සීකරුවට තමන් තුල සංඝගුණ තියෙනවා විශේෂයෙන් භාවනා කරන වෙලාවක විශේෂයෙන් මේ වගේ නේවාසිකව අපි ගත කරන වැඩමුළුවකදී ගත්තාම එහෙම ගත්තොත් තමයි මේ සංඝ ගුණය ඇඟට වදින්නේ. නැත්තම් මේ මම සංඝයා අතර කෙනෙක් කියන එක ඇඟට වෙන්නේ. භාවනා කරන්න ගත්තොත් විතරයි. නමුත් ඒක වුණත් වෙන විදිහට කියනවා භාවනා කරනකොට වුණත් ඒ සතිය පිහිටපු හැම චිත්තක්ෂණයකම මමත් සංඝයාතර කෙනෙක් කියලා අවබෝධයේ එන්නේ නැත්නම් ඒක හිතට වදින්න ගොඩාක් කල් යනවා. උගෝ දෙනෙක් හිතන්නේ මම තාම එහෙම ත්‍රිවිධ රත්නෙට අයිති නෑ. මට අමාරුවක් වැටුණොත් ත්‍රිවිධ රත්නේ පිහිට මට අවශ්‍යයි. නමුත් මම ඒක කොටස්කාරයක් නෙමෙයි. මට ඒක සම්මාදමක් නෑ කියලා. ඒක මට ගොඩක්ම මගේ ජීවිතේට බලපෑවේ මම අවුරුදු 26 ඉඳලා 36 දක්වා අතර කාලෙදී ගොඩක් මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කියවන්න පටන් අරගත්තා කිසිම ගුරුවරයෙක් නැතුව. එතකොට බුද්ධ ජයන්ති පොත ගත්තොත් මේ පැත්තේ පාලිය තියෙනවා මේ පැත්තේ සිංහල තියෙනවා. ඉතින් අවාසනාවට වගේ මගේ සිංහලත් එච්චර හොඳ නැහැ. නමුත් කියවනකොට මොකද්ද රසයක් එනවා. ඉතින් සූත්‍රය පටන් ගන්නකොටම ਸਰවචනාංශේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරනකොට මට හිතෙනවා මට අනේ කවදා මේ ਸਰවචනාංශේ කියන බා අදාළ වෙයිද? මම අමු ගිහියා මට මේව අදාළ නැහැ කියලා. ඉතින් මම ලකින් දකින්න හාමුදුරන්ට ගිහිල්ලා කියනවා මේ කියලා තියෙන සූත්‍ර ඔක්කොම අපිට නෙවෙයිනේ ස්වාමීන් වහන්සේ ඔක්කොම ලියලා තියෙන භික්ෂුන් වහන්සේලාට නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියනවා නෑ නෑ එහෙම ගන්න එපා. භික්ෂුන් වහන්සේලාට කිව්වට ඕගොල්ලන්ට අයිති කියලා. ඒ වුණාට අපි මට හිතෙන්නේ නිකන් මම බස් එකේ තාම නැගට ෆුට්බෝඩ් එකේ ඉඳගෙන යන කෙනෙක් මට සීට් එකක් හම්බෙලා නෑ වගේ නිකන්. ගිහියා. ඉතින් දන්න තුන් හතර දෙනෙක්ගෙම ඇහුවා හේත් වදින උත්තරයක් හම්බුනේ නැහැ. මොකද මම ප්‍රශ්නේ අහන්න නැතුව බුරුමේ ගිහිල්ලා භාවනා කරනකොට ඒ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ළඟට එන්නේ බෞද්ධයෝම නෙවෙයි. විවිධ රටවල් වල විවිධ අය එනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා පෙන්නනවා බුදු ගුණ කතා කරන්න මම යන්නේ මොකද හේතුව ඒක පුද්ගලයේ ගුණ. මම කියනවනේ කියන්නේ ධර්ම ගුණ විතරයි. ධර්ම ගුණ කියන්නේ සතිපට්ඨාන ගුණ. සතිපට්ඨාන ගුණ කියන්නේ සතිය ගුණ. යම් කිසි කෙනෙක් සතිය වඩනවා නම් එයා භික්ෂු. ඉතින් මට එතකොට මම පැවිදි වෙලා. එතකොට මට නිකන් ලෝභත් හිතුණා දැන් මටත් භික්ෂුව කියනවා මේ සුදු ඇඳගත්ත කට්ටියටත් භික්ෂුව කියනවායි කියලා ඊර්ෂ්‍යාවකොත් හිතෙනවා. නමුත් දිගින් දිගටම මතක් කරා යම් කිසි කෙනෙක් සතිය වඩනවා නම් ඒ සතිය වඩන හැම වෙලාවෙදීම එයා සංසාරේ බය දන්නා වූත් සංසාර බයෙන් කටි ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනෙක් කෙනෙකුට උපරිම අර්ථකථන ලැබෙනවා. නමුත් භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙන කෙනෙක් භාවනා වැඩමුළු කීවෙනි දවසේදී අඩු ගානේ මම මේ සතියයි වඩන්නේ ඒකයි මේ සාසනේ මතෙන් කළ යුත්ත නැත්නම් භාවේ තබ්බ වැඩි යුත්ත ඒක මම දැන් වඩනවා ඒ නිසා මම දැන් ඒ ත්‍රිවිධ රත්නයේට අයිති සූවිසි මහා ගුණ ඇති කෙනෙක් වඩන කෙනෙක් කියලා අන්න ඒ සංගයත් එක්ක සමාජිකත්වයේ හැඟීම ආවනම් ඊට පස්සේ ගඟට වැටුණා වගේ ඒ කෙනාට තේරෙනවා අපි ශාක්‍ය වංශේ අපි ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා ඒක නිසා තරම් නෑ මං වගේ කෙනෙකුට මේ හිත හිත පවක් කරන්න නැත්නම් චේතනාපූර්වකව කයින් වචනෙන් හිතින් වැඩ කරන්න ඒ වෙනුවට පුළුවන් තරම් මතු වෙන්න පුළුවන් කෙලෙස් නෝපන් කෙලෙස් නොයිපදීවෙන් පිටස කටයුතු කරන්න ඕනේ කියලා අර තමන් සංඝයාතර කෙනෙක් එතන මයි තුල මේ කියන සුපටිපන්න උජුපටිපන්න ගුණ තියෙනවා යම් ප්‍රමාණයකට කියන හැඟීම ගත්තොත් විතරක් ඒ කෙනාට ඒ ගුණ වඩන්න පුළුවන්. ඒ හැඟීම තාම ඇවිල්ලා නැත්නම් එයා බූරුගේ පිටේ හකුරු පැටවෝ වගේ මේ කරන වැඩේ රස මිහිරක් නැහැ. බරාදින කෙනෙක් වශයෙන් ඔහි ඇදගෙන යනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හෝ කෙනෙකුට මේ අනුස්සති වශයෙන් වඩන සංඝ ගුණය තියෙන සංඝයාට වඳින එක විතරක් නෙවෙයි ඒක තමයි පටන් ගන්න තැන සිල්වන්ත ගුණවන්ත සංඝයාට වැඳීමෙන් තමයි අපි සුපටිපන්න උජුපටිපන්න ගුණ අඳුරගන්නේ ඊට පස්සේ සුපටිපන්න උජුපටිපන්න ගුණ තමන් තුල වැඩෙන ගතිය තේරෙනවා නම් ඒ කෙනා තමන්ගේම භාවනාවට ගත කළ ජීවිතේ තමන්ම වඳිනවා අනික් කරන ඔක්කොම මෙවැනි ගුණයක් භාවනාවෙන් තොරව ගත කරන කාලය මෙවැනි ගුණයක් වඩා ගන්න බාධාවක්. ඒ කාලේ පැත්තක තියලා අපි වෙනදට වැඩිය චිත්තක්ෂණයක් හෝ තප්පරයක් හෝ විනාඩියක් හෝ පැයක් හෝ වැඩිපුර මේ සති ධර්මයට යොදවනවා නම් එnde end තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ සඳහා මෙහෙවන ලද සිතක් ඇතුව වාසය කිරීමම මේ කෙලසිච්ච ලෝකේ මේ විසම ලෝකේ සමහිත පවත්නවා කියන ගත්තට පස්සේ විතරයි Tamanට ක්‍රමසහ විදි තේරෙන්න පටන් ගන්න. එතකම්ම අපි කවුරු හරි ඇවිල්ලා අපිට මේක කරලා දෙයි. නැත්නම් පාර්ලිමේන්තු පිරිච්චාම වැඩේ හරියයි කියලා අපි කරලේ වහන්නේ වටේට වනාතේ වටපිට කරගෙන ඉන්නවා මිසක් භාවනාවේදී කොතනදීද කෙනෙකුට ඒ මම සංඝයා කියන හැඟීම එන්නේ ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඒක හරීම ජීවිතේ විතරක් නෙවෙයි සංසාරේ මා විශාල වෙනසක්. යම් මොහතක කාට හරි වැටෙහෙන්න පටන් ගත්තා නම් මමත් අනිකුත් සත්තු වගේ අනිකුත් මිනිස්සු වගේ කටබඩ පුරවණ්ඩයි ලාභ සත්කාර සම්මාන සිලෝකෙටයි යන්න පටන් අරගත්තොත් ඒක ඒක රණ්ඩු සරුවලේ දිගින් දිගට ඇදලා යනවා කොහේ යනවද හොයන්න බෑ. ඉතින් අපිට නිකන් හිතට කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් ලබා ගන්න අපි මහන්සි වෙන්නත් ඕනේ. නමුත් මේ මහන්සිත් වෙන ගමන් මේ සතිපට්ඨානේ වගේ වැඩකට බණ භාවනා වගේ වැඩකට දාලා මමත් සංඝයා වහන්සේ නම. එහෙම නැත්නම් භික්ෂුවක්. මම සංසාරේ බය දාන්න කෙනෙක්. මම සංසාර බයෙන් කටයුතු කරන්න උත්සාහ කරන කෙනෙක් කියන හැඟීම කොයි වෙලාවෙද එන්නේ කියන එක හරිම තීරණාත්මක දෙයක් මේ භාවනා ජීවිතේ. ඉතින් ඒ සඳහා ඒ කෙනා දැන් Taman ඉන්න තැනින් පටන් ගන්නවා. අපි ලොකු සාංශේ ලියලා තියෙනවා දිනපොතේ දන්න තැනින් පටන් ගන්න ඉන්න තැනින් පටන් ගන්න කියලා. කවුරු හරි හිතනවා නෑ නෑ මම අරක දැනගත්තට පස්සේ තමයි මට මහානදම් පුරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අතෙන්ට ගියාට පස්සේ තමයි පුළුවන් වෙන්නේ කියලා උන්ද කවදාකවත් පටන් ගන්නෑ. දන්න තැනින් පටන් ගන්න ඉන්න තැනින් පටන් ගන්න ඒක හොඳට ඕම ප්‍රමාණවත් මේ භික්ෂුත්වය එහෙම නැත්නම් මේ සංඝ ගුණ කදම්බේ Tamanට බාර ගන්න. ඉතින් ඒක නිසා මේ සංඝයා කෙනෙක්ගේ අතරට අපි ඉස්සලා සංඝයාට වැඳ වැඳ ඉඳලා ඊට පස්සේ ඒක අර්ථ තේරුම් අරගෙන ඇයි මේ වඳින්නේ දැන් අනිකුත් කිසිම ශාසනයක පූජකයෝ හිටියට පූජ්‍ය පක්ෂ නැහැ අපි ඔය බස් එකේ යනකොට තියෙනවා පූජ්‍ය පක්ෂය කියලා බෝඩ් එකක් ගහවට ඒකට පූජ්‍ය කියන්නේ එකයිති නෑ. පූජකයා කියන්නේ කපුවට. පූජ්‍ය කියලා කියන්නේ දැනට තමයි ත්‍රිවිධ ශික්ෂාට බහැපු කෙනාට. එච්චි ඒක හුඟ දෙන්නේ දන්නේ නෑ. පූජ්‍යව කියලා කියන්නේ මේ ජීවිතේම නිවන් දකින්න කටයුතු කරනවා. පූජකයයි කියලා කියන්නේ අර දායකයෝ නැත්තම් භක්තිමන්තයෝ ගේන දේවල් දෙයියන්ට පූජා ඔප්පු කරන කෙනා. කපුවට. ඒක නිසා මේ අපි තේරුම් අරගන්න ඕනේ මේ පූජකයා සහ පූජ්‍ය පක්ෂය කියන මොකද්ද කියලා. ඉතින් ඒකෙදී අපි කොයි වෙලාවෙදීද ඒ වැඳිය යුතු පිළිය යුතු මට්ටමට යන්නේ කියන එක ඉන්න තැනින් පටන් අරගෙන යන්න ඕන කියන එක නාට ක්‍රමසාවිදි කියලා දෙනවා. කවුරු හරි හිතනවා නම් අම්මෝ බෑ මම අවුරුදු 7 පැවිදි වෙන්න ඕනේ. ඒක ලෙක රාමඤ්ඤනිකා උපසම්පදා ගන්න ඕනේ නැත්නම් තියල්නිකා උපසම්පදා ගන්න ඊට පස්සේ මම භික්ෂුව වෙන්නේ කියලා හිතාගත්තොත් එහෙම ඒකේ නා ඔය ඈත තියෙන විරුග පිටිපස්සේ යන කෙනෙක් වගේ කවදාකවත් ඒ අතරමැද වෙනස සමනය කරන්නේ යම් වෙලාවක යම් කිසි කෙනෙකුට හැකි සංඥාව ඇවිල්ලා එහෙම නැත්නම් කළ හැකක් කළ යුත්තක් කියන හැඟීම ආවනම් ඒ සෙල්ලක්කාර හැඟීම ආවනම් ඒ කුසල ඡන්දේ ආවනම් යා දන්න තැනින් ඉන්න තැනින් පටන් ගන්නවා. දන්න දේෙන් පටන් ගන්නවා. පටන් ගන්න බලනකොට ඕනම වෙලාවක ඕනම කෙනෙකුට තමන් කරන දේ මීට වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඕනෙම දෙයක් මේ ලෝකේ කවදාකවත් කේවල පරිපූර්ණ හොඳ දෙයක් නැහැ ලෝකේ. මේ අපි කරන දේ මීට වඩා හොඳින් කළ හැකි. බට හේතුව ඉමර්ෂන් කියන විද්‍යාඥයා ලියලා තියෙනවා. චින්තකයා අපි මේ කරන වැඩ එන්න එන්න වඩා හොඳින් කරන්න පුළුවන්. අපි මේ නිසරණ වනේ වැඩ කරගෙන යනකොට 40 වෙනි වැඩමුළුව දක්වා ඉඳලා 60 වෙනි වැඩමුළුව දක්වා මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමට අපි වෙර දැරුවා. කවදාකවත් ලෝකේ කරලා තිබුණේ එතකොට අපි මේකට ගත්තේ 40ක් 50ක් විතර. ඊට ඉස්සලා එක එකනා එක එකනා කමඨාන් සුද්ධ කරන්න මේ ගොඩ නැගිල්ලේ කමඨාන් සුද්ධ කරන කාමරයකුත් වෙන් කරන තරමට අපි මේ නිර්මාණ ශිල්පියන්ගෙන් ඉල්ලලා තිබ්බා. පස්සේ තේරෙන පටන් ගත්ත ඒක කරන්න බෑ. සාමූහික කමටහන් දාපුවාම විශාල පිරිසක් මේක හැරලා ගියා. අතහැරලා දාලා විරෝධය ප්‍රකාශ කරන්න බෑ. අපි යන්නේ අපිට පුද්ගලික දේ කියා ගන්න ඕම් ප්‍රසිද්ධිය කියන්න බෑ. ඊට 60 ඉඳලා 100 යනකම් අපි දැක්කා පළවෙනි දවස් දෙක තුන මේ කට්ටිය නරිය බල්ලයි කතා කර කර ඉන්නවා මිසක කවදාකවත් කමඨාන් සුද්ධ කරන්න ඕන දෙයක් කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ වගකීම අපි බාරගත්තා. අරගෙන වෙලා අපි සැලසුම් කරා මේගොල්ලෝ එන්නේ ඉස්සෙල්ලා මෙන්න මෙහෙමයි කමඨාන් සුද්ධ කරන්නේ. මෙන්න මේකයි පමටාන් වார்த்தාව ඇතුල් කරන්න ඕනේ. මේකයි ධර්ම සාකච්ඡාව කියන්නේ කියලා ගොනු කරා. ගොනු කළේ 100 වෙනි වැඩමුළුවේ ඉඳලා 120 අනකොට ওই පුදුමාකාර ඒ ගොනුවක් එන්න පටන් ගත්තා. එතකොට තමයි අපිට විශ්වාසයක් ආවේ මේක 40 60 කරන්න පුළුවන් 40 80 කරන්න පුළුවන් 80 100 කරන්න පුළුවන් මේ පද්ධතිය තුල දිගට ඉස්සරහට යන්න පුළුවන් කියලා. අන්නේ විදිහට මේ වැඩේට බැස්සට පස්සේ ඕනම කෙනෙකුට තේරෙන විවෘත මනසකින් ඉන්නවනම් අපි ඉස්සර මේ වටවලල්ලේ රවුම් ගහගෙන ගියේ දේ වක්‍රව වංචනිකව චපලව ගිය පාර ඍජු වෙනවා කියන. අන්නේ ඍජු වීම සඳහා විවෘත භාවයේ නැත්නම් හොඳින් කරන වැඩේ වඩා හොඳින් කිරීමේ හැකියාව බලනවා නම් කෙනෙක්. ඒ මනස බුදු වෙලා තමයි නතර වෙන්නේ. ඒ මනස සත්තු මරුවක්. එහෙම කියනකොට මම දන්නවා පැහැදිලිවම ඔයගොල්ලෝ පටලවා ගන්නවා. පටලවා ගන්න ඉඩ තියෙනවා. සතෙන් මැරීම කරත් තියෙන දෙයට වැඩිය හොඳින් කරන්න ගියොත් එහෙම අඟුලිමාල වගේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා බණ කියනවා. දාහ කිට්ටු කරනකොට මිනිහ ළඟ එන ඒ කුසලතාවය හරි ලේසි නිවන කියලා දෙන්න. අපිට බෑ. අපි හැමදාම සම්ප්‍රදායට ගැති වෙලා එහෙම නැත්නම් පාරම්පරිකව අර කරන දේම කර කර යනවා. ඒක අම්මට කරන ගෞරවයක්, තාත්තට කරන ගෞරවයක්, ක්‍රමවේදයට කරන ගෞරවයක් ශිල්පයට කරන ගෞරවයක් කියලා මැට්ටෝ. කදාකවත් කැමති නෑ රවුම් ගහන වෙනකොට කෙලින් යන්න. ඒක දන්නවනම් ඒක තමයි බුද්ධ ඥානසේ සංඝ ගුණවල පෙන්වන්නේ සුපටිපන්නයි. තම වැඩේට බහින්න ඕනේ ඉස්සල්ලා. ඔය ඔක්කොම අංග සම්පූර්ණ වැඩට බහින්න එකෙක්වත් බහලා නෑ මේ ලෝකේ. ඔක්කොමලා බහලා තියෙන අවශ්‍යතාව නිසා වැඩට බැස්සා. බහලා ඒක දිගට කරගෙන යනකොට පේනවා මේ වැඩේට බහිනකොට තියෙන ඥානෙ නෙවෙයිනේ කරගෙන කරගෙන යනකොට සුපටිපන්න වුණාට පස්සේ තමයි උජුපටිපන්න වෙන්නේ. සුපටිපන්නයි කියලා කොම කොමාරි පාත් එක්ක යනවා වගේ පොඩි ළමෙක් ඇවිදිනවා වගේ තත්තන තත්තන ඇවිදිනකොට තමයි දන්නේ කෙලින් පාරක් තියෙනවා කියලා. ඒ නිසා මේ සුපටිපන්නේ ඉඳලා උජුපටිපන්න වෙනවයි කියලා කියන්නේ සුපටිපන්න කියන්නේමත් හොඳ දෙයක්. එතකොට එයා දන්නව නරක අතාරින්න. ඒ මෙතෙන්දි නිකන් වාක්‍යයක් කියන්නේ අපි නරක ඇරි අපි කට්ටිය එකතු වෙලා නෙවෙයි. අපි තනි තනියම තමයි නරකත් ඇල්ලලා තියෙන්නේ. අතහැරපු හරියක්. නමුත් දැන් මේ එකතු වෙලා කරන්න හදන්නේ මේ නරක අයින් කරලාගත්ත හොඳ තියෙනවනේ. අන්නේ හොඳ වඩා හොඳ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන. ඒ තමයි රිට්‍රීට් එකක් කියන්නේ. ඒක තමයි වැඩමුළුවක් කියන්නේ. ඊට වැඩිය වඩා හොඳ දෙයක් දැක්කහම අපි ළඟ තියෙන හොඳ හොඳ නරක දෙකෙන් හොඳ අල්ලගෙන නරකත් ඇරියා වගේ හොඳින් වඩා හොඳට යනකොට මේ හොඳ ටික වුණත් අතහරින්න බැරි නිසා අපේ බාධාවට තියෙන්නේ අපේ ගමනට තියෙන එකම බාධා තමයි අපේ හොඳ ටික. කතරින්නේ මොකද අපි වඩා හොඳ ඉදිරියේත් අර හොඳ කතානුගතිකව අල්ලගෙන. එතකොට සංඥා කියන්නේ. එතකොට මැට්ටෝ කියලා කියන්නේ. එතකොට අභිවෘද්ධියට කැමති නෑ අල්ලගත්ත දේ අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි ආගම කියන්නේ. ආගම කියන්නේ ඒක වවාගෙන කරනවා මිසක් ඒක කරන කෙනා නිවන් දකින්න හදන්නේ නෑ. විශාල පිරිසක් ගෙන්න ගන්න හදනවා වැඩිපුර සාංගික සම්මාදන් තල්ලි වහ ගන්න හදනවා ව්‍යාපාර කරනවා මිසක් අර උජ්ජසූජුච ගුණ කර්ණමිත සූත්‍රයේ තියෙන උජ්ජසූජුච ගුණ එහෙම නැත්නම් සුපටිපන්න උජ්ජපටිපන්න ගුණ අපි හිතනවා නම් මේ පාඩම් පන්ති උගන්නන්න කියලා කවදාවත් නැහැ පාඩම් පන්ති වල කියේදී හොඳ නරක දෙක ඒක කිව්වේ නැත්නම් අපි පොලිසිය ඒක නැත්නම් උසාවිය එහෙම නැත්නම් මිනිමරුවක අපිට දැන් තියෙන්නේ හොඳින් වඩා හොඳට යන්නේ. මේ හොඳින් වඩා හොඳට යන්න හැම වෙලාවෙම ක්ෂණ සම්පත්තිය තියෙනවා. ඒකදී මේ දේ කෙරුවොත් මේ ආනිසංස මේ දේ කෙරුවොත් මේ ආනිසංස ආදීනව කියලා ඒ දේ තේරුම් ගන්න කෙනාට ඒක තමයි මේ ස්වභාවික වර්ණේ කියලා මේ පරිණාමයේදී මනුෂයාට හම්බ වෙන විවිධ උද්දීපන හරහා කොයි උද්දීපනය ගත්තොත් ඉක්මනට තමන්ගේ પરමාර්ථයට යන්න පුළුවන්ද කියන එක අපි දැනගත්තත් නැත්නම් නොදැනගත්තත් මේ පරිණාමය කියන එක සිද්ධ වෙනවා. අලුත් දෙයක් ඇවිල්ලා හැප්පෙනකොටම මේ හැප්පීම නිසා අපි නිෂ්පාදනයක් හොයාගන්න අපිට හැප්පෙන්නේ නැතුව ඉන්න. thesis, antithesis, synthesis කියලා එහෙම නැත්නම් ద్వාර ආරම්මන තදුපපන්න කියලා හැම වෙලාවෙම ජීවිතය කියන්නේ ගැටුමක්. ඒ ගැටුමෙන් වඩා හොඳ දෙයකට අඩු ඝර්ෂණයක් තියෙන, අඩු ආතතියක් තියෙන, අඩු අසහනයක් තියෙන දෙයට යන්න කවදාකවත් එක රැයෙන් කරන්න බෑ. කවදාකවත් ලොකු බිම්මක් පනින්නත් බෑ. ටික ටික ටික ටික මේක කරගෙන කරගෙන ගියාට පස්සේ මේකේ කලාවක් තේරෙනවා. හොඳ තේරුම් අරගෙන හොඳින් වඩා හොඳ වෙන් කරගෙන මේ වඩා හොඳට යන්න නිතරම අවදියෙන් ගත කරන්න ඕනේ. නිතරම සතියෙන් ගත කරන්න ඕනේ. නිතරම ක්‍රමසහවිදි හොයන්න ඕනේ. එතකොට පේන්න පටන් ගන්නවා ඒක සම්පත්‍ති රෝලෙව නැහැ. පොත්වල නැහැ. ඌව කියලා දෙන්න විශේෂඥ ලෝකේ නැහැ. ප්‍රශ්නේ මගේනේ. ඒ ප්‍රශ්නෙට වඩා හොඳ දේ හොයන එක මේ සුපටිපන්න උජුපටිපන්න ගුණය ඒක පිළිබඳව සරුවච්චන් වහන්සේ පෙන්නන ක්‍රමෙදි කියන්නේ අනුපුබ්බ ප්‍රතිපදාව කියලා. අනුපූර්වයෙන් ගොරෝසු තැන සිට සියුම් අතිසියුම් තැනට යන පාර එකකින් ඇල්ලුවා නම් මොන හරි ක්‍රමයකින් එකකින් ඇල්ලුවා නම් ඒක මේ ක්‍රම වේදේ මේකට කියන්නේ ප්‍රතිපදාව කියලා ඒ ප්‍රතිපදාව ඕනම දෙයකට දාන්න පුළුවන් ඒක නිසා ਸਰවචනාංශය ඔය ශුඤ්‍යත චූල ශුඤ්‍යත වගේ සූත්‍රවල ආනන්ද ස්වාමීන් වහන්සේට හරියට නිකම් මේ චිත්‍රපටියක නැත්තම් කතාවක ජවනිකා ටිකක් වගේ පෙන්ලා දෙනවා මේ කාමයේ තමයි සත්‍යයටත් මනුෂ්‍යයටත් පොදු එහෙම නැත්තම් මනුෂ්‍යයා නිතරම කෙලසන එහෙම නැත්තම් අපායට නැත්තම් සංසාරයට බැඳිනදී ඒ කාමය ಗುಣ කිරීම තමයි අපි මේ තාක්ෂණය ආරා කරන්නේ වැඩි කරන එක. රූප විවිධ කරනවා. ත්‍රිමාන රූප, කළු සුදු රූප ගොඩාක් ආකාරයෙන් අපි හදා හදා හදා හදා කාමය රූපෙන් හරහා නැත්නම් රසගේදය මේ දර්ශන කාමී වඩන එක තමයි මුළු තාක්ෂණයම කරන්නේ. ඊට පස්සේ ශවන කාමය බටහිර සංගීතය, එංගලන්ත සංගීතය, උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ ಭಾರತೀය සංගීතය, උඩරට නැටුම්, පාතරට නැටුම් කීක මේක වඩනවා. ඊට පස්සේ නාසයේට සුවඳ කාශ්මීරෙන් ගෙන්නනවා, අරාබියෙන් ගෙන්නනවා. ඉතින් ගොඩාක් ගෙන්නනවා. ඒක තමයි කාම ගුණ කියන්නේ. රස පුදුමාකාර රස જાති තියෙනවා. ඒක මිනිස්සෙක් කියනවා ඉස්සර ඉන්දියාවේ මහරජවරුත් හැන්දෑවට කන්නේ Taman උයාගත්ත පිලුණු වෙච්ච බත්. ඒ දවස්වල කිසිම පහසුකමක් තිබුණේ නැහැ. නමුත් අද මධ්‍යම පාන්තිකය පවා දැන් ඕනේ නම් උණු උණු ඉතාලි කෑමක් ගෙන්නගෙන කන්න පුළුවන් යාට. දැන් ඕන නම් ඉන්දියන් කෑමක් උණු උණු ගෙනල්ලා කන්න පුළුවන්. එච්චරම අමාරු නෑ මේ කෑම වේලක් ඕනේ රටක එකක් ගෙන්නගෙන කන්න. ඒ නිසා අපි අද මේ රසගේ දේ අතින් බලනකොට නැත්නම් සූප ශාස්ත්‍රයෙන් බලනකොට නැත්නම් ෆුඩ් සයන්ස් සයන්ස් බලනකොට ලොකු දිනුවක් තියෙනවා. ඒක කොහොම වෙන්නේ අර කාම ගුණ වැඩෙන එක. ඊට පස්සේ මේ පස්සට විල්ලුද දෙන එක එක එක කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි යාන වාහන වල දිනුව දිහා බලන්න අපේ අත්තම්මල මුත්තම්මල හිතපු නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. එන්න එන්න වැඩි. මේ යන ගැම්ම මේ කාමයාගේ ගුණිතය වැඩිවීම වළක්වන්න බෑ. හිතට එන වල්බూరు අදහස් වල සීමාවක්ම නැහැ. ඔය මේකම එන්නේ නැදීම කල්පනා කර කර කල්පනා කර කර කල්පනා කරගෙන ඉන්නවා. කිසිම සීමාවක් නැහැ. ඉතින් ඊට පස්සේ මේ කාම ගුණ වර්ධනයේ කවදා හරි කාට හරි තේරුණොත් මේ කාමේ නිකන් වැවෙන්නේ නැහැ. අධික තෘෂ්ණාවේ පරිශන කරනවා. පරිශන කළා ඔක්කොම සැප අයින් කළා කෙරුවට පස්සේ මේක වඩා ගන්න පුළුවන්. ඒ නිසා කෙලින්ම අපායට යන්න පුළුවන්. ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ මේකට හිටියොත් කෙලිම අපාය බහින්නත් පුළුවන්. මෙන්න මේකේ තියෙන මේ විසම භාවය එහෙම නැත්නම් මේකේ තියෙන මේ දැඩි කියන කාමාණං ආදීනවං ඕකාර සංකිලේසං කියලා විවිධාකාරයෙන් මේ කාමයේ බෝ කර ගැනීම හරහා තමනුත් පවුලේ අයත් අසුදුටුනුත් පුදුමාකාර කෙලස් කන්දක් ඇති කරනවා. ඉතින් කලාතුරකින් කෙනෙකුට ਸਰවචනංශය සඳහන් කරනවා මේ අමුදරුවන් පිළිබඳ තියෙන ආසාව, රත්තරන් මුණු මිටිමුණු මිනිමුතු පිළිබඳ තියෙන ආසාව, හරක බාහන තියෙන ආසාව, චංචල විචල දේපල වල තියෙන ආසාව, මේ පිරිසත් එක්ක සමාජගත වෙන තියෙන ආසාව, කානිවල් බලන තියෙන ආසාව, සුපර් මාකට් යන තියෙන ආසාව, ඒ තේරුම් ගන්නවා මේක ලුණු වතුර බොන්න වගේ කෙලවරක් නැහැ කියලා. නමුත් බලනකොට ඉතින් මුළුස් මානව සමාජයේ මේක නිකරන්නේ. උන්චා හිතා ගන්න මේක තමයි මේක වෙන්නේ නැති මනුස්සකම කියලා. මේක මින් එහාට යන්න බෑ කියලා. නමුත් පුත්‍රජානන්සේ ප්‍රශ්න කරනවා කාට හරි හිතුනොත් මේකට උත්තරයක් හොයන්න කියලා. ඒක මොන තරම් විප්ලවීය මොන තරම් සම්ප්‍රදානිකුල නොවන අදහසක්ද? එහෙම කෙනෙකුට මේ කාමයෙන් පිටු දැකීමෙන්, නෙක්ඛම්මයෙන්, නැත්නම් කාම මිත්‍යාචාර කාම ගුණවල ඉඳලා නෙක්ඛම්මේ දිහාට හිත හැරුණයි කියලා කිව්වහම ඒක මේ ගඟක් කියලා උඩ පැත්තට හරවනා වගේ වැඩක්. මේ කාමයේහිම යෙදීදී ගත කරන කිනාට මේ කාමයෙන් නික්මීමෙන් පුළුවන් වෙයි උත්තරයක් හොයන්න කියන එක හිතන හිතවිල්ල පවා මේ මොලේ සෛලවල කවදාකවත් වෙච්ච නැති එකක්. ඒක සිද්ධ වෙනවනේ සිද්ධ වෙන්නේ බුද්ධෝත්පාද කාලෙක විතරයි. ඒකටත් පරතෝ ഘോഷය අවශ්‍යයි. කායින් හරි අහන්න ඕන. ඒක අපේ මොලේට කවදාකවත් එන්නේ නැහැ. ඉතින් අන්නේ මේ හිතිච්ච කෙනෙක් ගැන බුදුරජාණන්සේ කියනවා. එතකොට බුදුරජාණන්සේ ආනන්ද සාංශේ වැඩ ඉන්නේ මිගාර මාතුපාසාදේ කියන්නේ පූර්වාරාමේ. එතකොට ආනන්ද හැමදෙරණ බුදුරජාණන්සේ කියනවා ආනන්ද දැන් අපි ඉන්නේ මිගාර මාතුපාසාදේ. දැන් මේකේ අපිට අමුදරුවන් රැකීමේ ප්‍රශ්නයක් නැහැ. හරක බාහන බලාගෙන ප්‍රශ්නයක් නැහැ. අපිට රත්තරන් මිනිමුතු සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. අපිට මේ උත්සව සංවිධානය කිරීම කානිවල් යාම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ආනන්ද අපි දැන් මේ ඉන්න ජීවිතේ නිසා ඒ හා සම්බන්ධ යම් තාක් මානසික අසහන තියෙනවා නම් ඒ සියල්ලම අපේ හිත ශූන්‍යයි. ඒ සියල්ලම අපේ හිත ශූන්‍යයි. මොකද අපි දන්නවා ඥාන පිරිම් පිළිබඳ කතාවක් අපිට මෙතන නැහැ. අපිට හරක බහන බලා ගැනීම උම්මේ වැසට තනකොළ කාලා දින්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකේ මේ රත්තරන් මිනිමිට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් නිශ්චල චංචල දේපල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නිසා ආනන්ද අපි දැන් ඒහා සම්බන්ධ ආතතියෙන් ශූන්‍යයි. හැබැයි මේ අරණ්‍ය ජීවිතේ සැප නැහැ. ඒ නිසා එතන පොඩි පරහක් තියෙනවා. එතන පරිලාහයක් තියෙන දරතයක් තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕන අරසා විශාල කාම ගුණ සම්බන්ධයෙන් හිත ශූන්‍ය වුණාට අරණ්‍ය ජීවිතේ සම්බන්ධයෙන් අපිට අංග සම්පූර්ණත්වයක් නැති නිසා එතන පරිලාහයක් 10ක් තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මෙයා කල්පනා කරනවා මෙච්චර විශාල දුක්ඛඳක් මං අයින් කරා. ගිහි ගිය අතහැරීමෙන් අරණ්‍යයට පැමිණීමෙන් මේ අරණ්‍ය වාසය සැප නැහැ. ඒක දරතයක්. පරිලාහයක්. මොකද මේ ශිල්පද වලට බැඳිලා ගෙදර දොර තියෙන පහසුකම් ටික නැති නිසා. ඉතින් මේ නිසා මෙයා කල්පනා කරුවොත් එහෙම යම් වෙලාවක මේ අරණ්‍ය තියෙන පරිලාහයේ අරන්නේ නිසා ඇති වෙන දාහේ අරන්නේ නිසා ඇති වෙන අසහනේ අසහනය එනිසා ඇති වෙන මානසික ආතතිය ගැන හිතලා අර ගීගෙන් අතහැරියා වගේ මං හිතන්න පටන් ගන්නවා ඉඳගෙන ඉන්න ආසනෙ ගැන විතරක්. අරන්නේ තැනක වාඩි වෙලා මං යම් වෙලාවක මේ මට අයිති පටවි ධාතු විතරක් කරගන්නවා. එතකොට ඒ බුදුරජාණන්ස් කියනවා යම් වෙලාවක හිතන්න කියලා. එයාගේ හිත මගේ මේ කයට විතරක් ගියා නම් එතන මුලින්ම අයින් කරපු ගාන පිටින් පිළිබඳ ප්‍රශ්න හෝ හරක බාන පිළිබඳ ප්‍රශ්න හෝ රත්තරම් මිලිමුතු පිළිබඳ ප්‍රශ්න හෝ සමාජගත වීම ප්‍රශ්නත් නැහැ. ශුන්‍යයි. ඊට පස්සේ අරණ්‍ය සම්බන්ධ ප්‍රශ්නත් නැහැ දැන්. අරණ්‍ය වාසයේ තියෙන මේ වගකීම් යුතුයකම් නැහැ. දැන් හැබැයි මට මේ කය හා සම්බන්ධ දරතේ දැටෙනවා. මේ කය කොයි වෙලාවකවත් සැපක නැහැ. එනිසා යම් ශුන්‍ය නැති ගතියක් මට වැටහෙනවා මේක නිකන් පීරි ගෑවෙන ගතියක් තියෙනවා ඒක තවන ගතියක් තියෙනවා පෙළන ගතියක් තියෙනවා ඒක නිසා මේ මමයේ කියා ගන්න පාඨවි ධාතු සම්බන්ධ යම් ආතතියක් යම් දාහයක් යම් පරිලාහයක් යම් දැවීමක් යම් අසහනයක් තියෙනවනම් ඒක මම දන්නවා ඒකෙන් මම ශූන්‍ය නෑ හැබැයි අරසා විශාල කාමගුණ සම්බන්ධ මගේ හිත ශූන්‍යයි අරණ්‍ය හා සම්බන්ධ මගේ හිත ශූන්‍යයි. ඒකට මම දන්නවා මට දැන් ටිකක් දුක තියෙනවා. කය හා සම්බන්ධ. ඉතින් එතෙන්දි පුත්‍රජාන වහන්සේ සඳහන් කරනවා දැන් මේ කය හා සම්බන්ධ දුක තමන්ගේ රූප ධාතු රූප ධාතුවේ හොඳට හිත හිටලා තියෙනවා. ඒ දුකයි ඒ දැකීම ඒ දැනීම හොඳම රෝග ලක්ෂණය රෝග ලක්ෂණ කියන්න බෑ එතනදී නිමිත්තක් වෙනවා ඒක හොඳ දර්ශකයක් වෙනවා මගේ හිත ලෝකයේ සම්බන්ධ කාමගුණ සම්බන්ධ ආතති දැන් නැහැ කියන්නේ. මොකද මේ තියෙන හරියක් තියෙන කය සම්බන්ධ විතරයි. ඒ වගේම අරණ්‍ය හා සම්බන්ධ විශාල ආතතිත් නැහැ. මේ කයේ ආතතිය, කයේ දරතේ, කායේ අසහනේ, කයේ තියෙන මේ දැවිලි තැවිලි ගතිය හොඳ සාක්කියක්. මගේ හිත නන්නත්තර වෙලා නැහැ විශාල දුක්ඛනකින් බේරලයි කියලා. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා මේ කයෙන් ලැබෙන දරතයට ප්‍රමෝදයක් ඇති කරගන්න කියලා. මේක ප්‍රීතියක් කරගන්න කියලා. මේක සතිය තියෙන බාට ලකුණක් කරගන්නයි කියලා. මේක පස්සද්ධියක් කරගන්නයි කියලා. මේක සුඛයක් කරගන්න කියලා. කයේ තියෙන දේට නැත්නම් කයට මගේ අසහනේ සීමා කරගන්න පුළුවන්කම. කයට මගේ අති මේ දරතය පරිලායේ සීමා කරගන්න පුළුවන්කම අර විශාල දුක්ඛඳක් අතහැරලා ගත්ත පොඩි දුක්ඛඳක්. එහෙම නැත්නම් අරක ගිහි සම ගිහි තප හොඳයි කියලා යම් කෙනෙක් කාමභෝගියෝ ඉන්නවට මෙයා ඊට වඩා හොඳ සැපක් තන් විදිනවා මොකද ඒ අසහන නැහැ මේ ටිකක් ඒ තියෙන ටික නිසා අච්චරක් අසහන නැතිවීම කියලා බොහොම ලස්සන තර්කයක් ඉදිරිපත් කරනවා මේ කයේ පඩවි ධාතුවේ හිත හිටිනවා නම් ඒක වෙහෙසයි ඒක දැවිලි තැවිලි ඒක අසහනකාරී නමුත් මෙච්චර සාවිසා ලෝකයක් හා අසහන සමානෝ අසහන නැති වෙලා පුංචි අසහනක හිත හිටියා කියලා කියන එක අර විශාල කරදරයක් අයින් කරලා පුංචි කරදරයක් නැත්නම් පුංචි කරදරයක් මාර්ගයෙන් විශාල දුක්ඛඳ ප්‍රතිස්ථාපනය කරනවා. මේක හරිම අමාරුයි ඒත්තු කරලා දෙන්න. මොකද ඒගොල්ලෝ කියන ඉඳගෙන ඉන්නකොට සාහස පස්සට දෙනවනේ. ඉඳගෙන ඉන්නකොට දණියකක් කොමනේ. ඉඳගෙන මැස්සෝ අහනවනේ. ඉඳගෙන නලියනවනේ. ඉතින් ඉතින් ඒකත් නැති කරන්න හදනවා. එතකොට කේරුම් කරන දේ gedare හිටියනම් පස්ස නෙවෙයි බඩක් දානවා. දැන් දැන් තියෙන මේ දන්න දරා ගන්න පුළුවන් දුකක් නේ. ඒ දුක තියෙන සතිය තියෙන බව දන්නවනේ. ඒක සම්පජඤ්ඤය ගත්තනම් මට තියෙනවා දුකක් හැබැයි මේ කය හා සම්බන්ධ කයෙන් එහාට යන්නේ නැති දුකක්. කොච්චර ලොකු ජයග්‍රහණයද? කොච්චර ලොකු ජයග්‍රහණද? එතකොට එයා අර මහා දුක්ඛනක් අයි කළ පුංචිකට එනවා. ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රී අහනවා ආනන්ද මෙහෙම භාවනා කරගෙන මේ කයත් නොදෙනී යනවා. අච්චර අයින් කරලා ගත්ත මේ කය නැත්නම් ආනපානේ නැත්නම් පිම්බීම හැකිලිම නොදෙනියන දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දුක්ඛ දුක්කම අයින් වෙලා. නමුත් අරයට පාළු ගතියක් දැනෙනවා, කම්මැලි ගතියක් දැනෙනවා, නිදිමත ගතියක් දැනෙනවා, ආසාන ගති ගතියක් දැනෙනවා. ඉතින් එතකොටත් තියෙනවා මොකද්ද පරිලාහය. එතනදිත් තියෙනවා වැඩි ඉවර නෑ. ඥාදාපි හයවෙනි දවසේ වගේ වෙලා නැතිනේ. හැම ප්‍රශ්නයක්ම අහන්නේ මොකද්ද? ශාංශ අරමුණ නැතුණා දැන් මම මොකද කරන්නේ? තීන රූප ධර්ම කාම කාමී කාම සංඥාවෙන් අයින් කරලා කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කළ දෙන බුදුරජාණන් ඊට රූපේ රූප සංඥාවකින් අයින් වෙනකොට ඉතින් අපි ආයෙසරයක් අහනවා අර gedara පුරුතු විදියට අර කාම සංඥාව හෝ රූප සංඥාව හෝ ගෙනත් දාගන්න අපේ හිත කරන ප්‍රයත්නය තමයි දැන් මම මොකද කරන්න කියලා අර තිබිච්ච අසහන, දරත, තණ්හා, අස මේ දැවිලි තැවිලි අඩුවීම ප්‍රතිපත්තියේ දියුණුවක් කෙලෙස් අඩුවීමක් කියලා කිසිම පොතක කිසිම ගුරුවරයෙක් කිසිම දවසක මේ සාපේක්ෂව අනුල අනුලෝම ප්‍රතිපදාවට දාලා කියු ගන්නලා නැහැ. ඒක ආනන්ද සාංශර කියනවා ආනන්ද දැන් බලන්න ඕන කයත් නොදැනී ගියා. කයත් නොදින ගියාම හිත කොහෙන් හරි ප්‍රශ්නයක් හොයනවා. දෙයි ගන්න මොකද කරන්න කියලා ප්‍රශ්නයක් කරනවා. එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් ආයෙත් හුස්ම ගන්න පටන් ගන්න. එහෙම ඇත්ත කරලා බලනවා gedirin yan අපෝ යනකොට මේ හැට් එක තිබුණ නැත්නම් මේ මාලි කචල්නේ ඉතින් ඇත්ත කරලා බලනවා මේ කැලී ටික ඔක්කොම තියනවාද කියලා. මේ නැති වුණාට ඇත්තටම නැති වෙලාද කියලා. ඒකට අපිට පේනවනේ ඒක නිසා අපි මේ දරතයක් තිබුණා දුක තිබුණා මේ රූපෙට තියෙන ආසාව යම් වෙලාවක මෙයා භාවනා සුද්ධ කරලා සුද්ධ කරලා සුද්ධ කරලා දැනගත්තොත් භාවනාව හරියට අරනම් චිත්තක්ෂණයක් Tamanne මේ ලෝකෙදීම අත්දකින්න පුළුවන් කයේ ඉඳගෙන කයේ දරති නැහැ. කයේ ඉඳගෙන කයේ දැවිලි නැහැ. කයේ ඉඳගෙන කයේ තැවිලි නැහැ. කයේ දුක නැහැ කියලා. ඒකයි මේ මුළු භාවනාවෙම උත්කෘෂ්ඨම ඵලය මෙතෙක් ලැබිච්ච. එනිසා මට බැරිද මේ චිත්තක්ෂණේ දෙකක් කරගන්න? මට බැරිද මේ චිත්තක්ෂණේ තුනක් කරගන්න කියලා. අර හොඳයි වඩා හොඳයි දෙක දුන්නාට පස්සේ අපේ හිත ආයෙත් හොඳට යන්න හදන හැටි. වඩා හොඳ මේ කිසිම බාධාවක් නැතුව තියෙන බවත්. ඒක හුදු සම්මාදිට්ඨිය බවත්. ඒක හුදු යෝනිසමංචකාරේ බවත්. මේ සතිය අපිට මේ අවස්ථාව දෙන එක තමයි සතියේ තියෙන උත්කෘෂ්ඨ ඵලය. ඒ නිසා අපි හම්බ වෙච්ච වෙලාවේදී සුපටිපන්න වෙලා බෑ. උචුපටිපන්න වෙන්න ඕනේ. ආයශරයක් හොඳට වෙලා වැඩක් නැහැ. හොඳින් වඩා හොඳ වෙන් කරගන්න මේ එන්න මෙතන තමයි අපට මේ සම්පජඤ්ඤය කියලා කියන්නේ. එතන සිහියත් විතර කැමන නුවණක් අවශ්‍යයිනේ. මේ වගේ විකල්ප දෙකක් දුන්නාම ඝර්ෂණයේ අඩු, දැවිලි අඩු, තැවිලි අඩු, අසහනේ අඩු දේ තෝරන්නවත් අපි දන්නේ අපි දන්නේ දන්නේ අකා හොඳයි නොදන්නේ කාට වැඩි කියලා මොනවා හරි අලුත් දෙයක් આવොත් ඒකට වෛර කරනවා ආයෙත් අහනවා කොහොමද මං ආනාපානිය ආයති කරගන්නේ කොහොමද පළපුරුදු සංඥාවල් ටික ගන්නෙ කියලා අපේ හිතේ තියෙන මේ වංචනික ෂට මායාවී ගතිය තේරුම් ගන්න පුළුවන් නම් නැත්නම් තේරුම් ගන්න එක තමයි ඉතින් සංගුණ කියන්නේ සුපටිපන්නයි උජුපටිපන්නයි ඒක ඒකටපත් වෙලා බෑ වැඩේට වැස්සට බෑ ඒක ඍජු මාර්ගයේ දකපු ගමන් කාය ජීවිත নিরপেক্ষව ඍජු මාර්ගයට යන්න ඕන. අන්නේ ඒ දේ නැයි මේ භාවනාවෙන් කරන්න කියන එක හිතට වද්දා ගත්තනම් එහෙම නැත්නම් මේක මේ විදිහට වෙන පැත්තකින් කියත හැකියි. මේ තියෙන දරතයේ මේ තියෙන අසහනේ නිරුද්ධ වීමයි අපි මේ උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ගෙදර ගෙනියන්න අපිට මොනවත් ඕන කමක් නැහැ. ඒ නිසා මේක නිරුද්ධ වෙන බව නිරුද්ධය නැත්නම් ක්ෂය වීම වැය වීමට බය ඇති වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න බෑ මේ ජීවිතේ පාගෙල අතතිල් රැකගෙන ගෙවල් දොර අතහැරලා අමල දාතර නැතුව මේ ඇවිල්ලා භාවනා කරනවා භාවනා කරනකොට මේ ක්ෂය වීම දකින්නකොට වැය වීම දකින්නකොට නිරුද්ධ වීම දකින්නකොට බයක් ඇති කරගත්තොත් බීතිකාවක් ඇති කරගත්තොත් නිින්දක් ඇති කරගත්තොත් කම්මැලිකමක් ඇති කරගත්තොත් ඉතින් ආයිට හතයන්නේ නැහැ ඒ බය තන්නේ ක්‍රම දෙවන්නේක හා සම්බන්ධ නැති බයක්. තන්නේ ක්‍රම කිසිම බාහිර වස්තුවකට සම්බන්ධ නැති දෙයක්. ඒකට අපි අවිද්‍යාව කියලා කියනවා. මොනවදෝ ඉල්ලනවා අපි. මේ කෙලෙස් නැති වේගන යනකොට කෙලේශයක් දාගන්න හදනවා. ආන්න මේක තේරුම් ගත්තා නම් ඒ කියන්නේ මේ භාවනාවේ සම්පූර්ණයෙන්ම අපි කරන්නේ අසහනය හෝ දැවිලි තැවිලි හෝ එහෙම නැත්නම් කෙලෙස් හෝ ක්ෂය කිරීම. නමුත් මේ ක්ෂය කිරීමයි මේකේ ප්‍රධානම ඵලය කියලා දන්නේ නැතුව භාවනා කරන පිරිස අද භාවනා ලෝකේ 99%ටත් වැඩි මොකද ඒගොල්ලෝ භාවනා කරන මොනවදෝ ඉල්ලනවා මොනවද එකතු කරන්න හදන්නේ. ඉතින් ඒක හරියට බඩේ ලියන්න හදනකොට පොරොප්පක් ගැහුවා වගේ ඒකට යන්න අරිනවා වෙනුවට මේක හිර කරනවා. ඉතින් අපස්මාර වෙනවා. ඉතින් ඒක නිසා මේ සංඝ ගුණයක තියෙන හොඳයි වඩා හොඳයි දෙක දැනගෙන ඒ සඳහා කටයුතු කරනවා නම් මේ භාවනා කරනකොට ඕනම කෙනෙකුට ඒ අතහැරෙන අවස්ථාවල් හම්බ වෙනවා අල්ලන අවස්ථාවල් අහු වෙනවා ඒක තමයි සරුවත්යන්සේ දේශනා කරන්නේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති මේ කය ඉඳපු ගමන් ඔන්න හට ගන්නවා පේනවා ආයේ මේ කය නැති වෙනවා පේනවා නැත්නම් ආස්වාද ප්‍රසවාසකය හට ගන්නවා පේනවා ආය ආස්වාද ප්‍රසාරකය නිරුද්ධ වෙනවා පේනවා. ඒ සමුදේ පේනවා, වය පේනවා. ඉතින් ওই දෙකේ සමුදේ වය වශයෙන් මේක දැක දැක ඉන්නවා මිසක්කා හට ගන්නකොට සතුටු වෙන්නයි, වැය වෙනකොට කනගාටු වෙන්නයි, නැත්නම් වැය වෙනකොට සතුටු වෙන්නයි, හට ගන්නකොට සතු කනගාටු වෙන්නේ පටන් ගැනීමනේ මනුස්සකම කියන්නේ. එමෙතන පෘ탁ජනකම කියලා කියන්නේ. මේක නැතුව සමුදයත් වයත් දෙකටම සමාන අදහසකින් දෙන එක තමයි සංගුණේ ප්‍රධානම දේ. මේක නැතිකම නෙවෙයි තියෙන්නේ. මේ කිසිම කෙනෙකුට මේ සමුදේ වය නැත්නම් හුස්ම ගන්නවා, හෙලනවා, ඇති වෙනව නැති වෙනවා කියන එක භාවනාවෙන් ගන්න එක නෙවෙයිනේ. මේ ලෝකේ තියෙන හැම සංස්කාර ධර්මයකම න්‍යාය තමයි හට ගන්නවා, පෙරලෙනවා නැති වෙනවා. නමුත් මේකේ හට ගන්න පැත්තට අපි ප්‍රිය කරුවොත් අපි පෘ탁 යන වෙනවා. නෑ මේ මුළු භාවනාවෙම තියෙන්නේ Nirodha දැකීමයි. ක්ෂය වීම දැකීමයි, වැයවීම දැකීමයි කියලා බැලුවොත් පේනවා. එහෙම බැලුවොත් හටගන්න හැම එකක්ම නැති වෙනවා. කවදා හෝ මේ යෝගාවචරයා මේ හටගන්න හැමදේම නැති වෙන බව දක්නාසුලෝ භාවනා කරනවා නම් එහෙම නැත්නම් අපි කිව්වොත් ප්‍රස්වාසය ඉවර වෙන හැටි දකින්න භාවනා කරනවා. ආස්වාසය ඉවර වෙන තැනට දකින්න භාවනාව. ඒ නිසා ආස්වාද ප්‍රසවාස දෙකේ ඉස්සලා ආස්වාද ප්‍රසවාස අල්ලා ගන්නකොට නම් හට ගැනීම තමයි පේන්නේ. හට ගැනීම තමයි අල්ලන්නේ. හුද්දට හුරු වෙනකොට සබ්බ කාය පරිසංවේදී කියලා ආස්වාද ප්‍රසවාස මුලුල දකින්නකොට මේක මෙහෙම මතු වෙලා නැති වෙලා යන පැත්තක් වෙනවා රැල්ලක් මතු වෙලා නැති වෙනවා වගේ. යෝගාවචරය කවදා හරි මේ සංඝ ගුණය කියන එකෙන් අදහස් කරන්නේ උජ්ජුපටි ගන්න ගතිය කියලා කියන්නේ මේ දේයක් මතු වෙන දේ හට ගන්නකොට කතන්දර ගොතන එක නෙවෙයි. ඒකට බය වෙන එක නෙවෙයි. ඒකට කුතුහලයේ දනවන එක නෙමෙයි හටගත්ත දේ ඉවර වෙන තැන බලන්න ඕනේ කියලා බැලුවොත් ඒ බලන දෘෂ්ටි කෝණයක් විතරනේ මේකේ තියෙන්නේ. මේ භාවනා කිරීමෙන් ගන්න එක නෙවෙයි ප්‍රසවාසි ඉවර වෙනවයි කියන එක. ආශාස ඉවර වෙනවා කියන එක. අන්න එතෙන්ට අවධානය යොමු කරන්න යොමු කරන පටන් අරගත්තොත් ඒ යෝගාවචරය සම්පූර්ණ ගැරන්ඩිය කරන පොල් කටු වලින් ඇදලා ගත්තා වගේ වෙන්නම කෙනෙක් බාටපත් වෙනවා. අන්න එදාට කියන්න පුළුවන් මේ අපේ පෘථග්ජන භාවය අපි අතහැරලා දැන් සංඝ ගුණ අපිට එන්න පටන් ගත්තා කියලා. එයාට කියත හැකි කල්යාණ සත්පුරුෂය කියලා. එයාට තේරෙනවා ධර්මයේ කල යුත්ත මේකයි කියලා තේරෙනවා. ඒක නැත්තම් ඒ පෙරලිය උනේ නැත්නම් ඒ කියන ඒ මනස විකෘති විප්ලවය ඒ කියන පරිණාමයේ සිද්ධ උනේ නැත්නම් අපි මේ නැතිවීමට බය වෙලා ඇතිවීම පැත්ත බලන කාමභෝගියෙක්ම තමයි භාවනාදීත් කරන්නේ. ඒක නිසා ආස්වාස් ප්‍රසවාසයේ දියාබල ආස්වාස්ස ගිවීම දකින්න පුළුවන්. වම තිනකොට දකුණු නැති වෙන හැටි දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි රූප බලනවා කියලා කියන්නේ සද්ද ඇහිලා නතර වෙනවා. සද්ද අහනවා කියන්නේ රූප බැලීම නතර වෙනවා. ගඳ බලනවා කියලා කියන්නේ දෙකම නතර වීමක්. ඔය හැම එකක්ම පටන් ගන්නවා කියලා කියන්නේ අනිත් ටික නැතිවීමක්. ඒ නිසා මේ පැත්තෙන් ලෝකෙ දිහා බලන්න පටන් අරගත්තොත් අපිට පේනවා ඕනම දී ඇති චිත්තක්ෂණයක අපි බලන දෘෂ්ටි කෝණේ මේ වෙනස. හට ගන්න පැත්ත, එකතු කරන පැත්ත, සංස්කරණය කරන පැත්ත වගේම ඒක ඡය වෙන පැත්තක් තියෙනවා, වැය වෙන පැත්තක් තියෙනවා, අසංස්කාරික පැත්තක් තියෙනවා. ආන්නේ වෙනස ඇති වෙච්ච දවසට බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා නම් මේ රූපේ අපි මන ආස්වාස් ප්‍රසවාස රූපේ එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න කය ඒක සංඥාවක් බවට බොඳ වෙන්න පටන් ගන්නවා. අර තිබුණ ආස්වාස් ප්‍රසවාස වෙනස තේරෙන්නේ නැහැ. හොල්මන තියෙනවා. එහෙම නැත්නම් අපි සක්මන් කරනකොට ඔසෝන යවන තව මොකුත් නැහැ gediya පිටින්ම සක්මන් කරනවා දන්නවා අර වගේ තිබුණාට ලස්සන කෑලි කපලා වෙන් කරන්න පුළුවන් ගතිය නැතුව බොඳ වෙන්න පටන් ගන්නවා මිට මේකට බය ඒ බොඳ වීමට තියෙන බය නිසා තමයි කමටහන් සුද්ධ කරන්නේ හැබැයි මේ භාවනා කරපෙක ලැබිච්ච උත්කෘෂ්ඨම ප්‍රතිඵලය තමයි මේ මුදවට බෙන් වෙලා පෞද්ගලික ලක්ෂණ තිබුණ එක බොඳ වෙන්න පටන් ගන්න. ඒක හරියට දිය සායන් චිත්‍රයකට වතුර ටිකක් ස්ප්‍රේ කෙරුවොත් ඒකේ ඔක්කොම මත ගෑවිලා වක්කාර වෙලා යනවනේ. ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන විරංජන වෙනවයි කිය. ওই මල් චීත්‍රයක් දාලා තියන්න අවුවේ. දවස් 7 8 යනකොට ඒක විරංජන වෙනවා. ඒ වගේ තමයි ඕනම අරමුණක් දිහා බලනකොට ඒකේ තියෙන රංජන වෙන ගතිය, රමණීය කරන්න පුළුවන් ගතිය විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විරංජනේ මුස්පීන්තුවක් කියන ගත්තොත්, මේ විරංජනේ කාලකන්නිකමක් කියලා ගත්තොත්, මේ විරංජනේ නිදිමත කරනවායි කියලා ගත්තොත්, මේ විරංජනය රසකාමීත්වෙ නැති කරනවා, ඒකාකාරී පහළුයි කියලා ගත්තොත් එයා ඒකට හිතට නොදැනී වෛර කරනවා. කවදා හරි පුළුවන් මේ විරංජනීය දැකීම තමයි භාවනා උත්කෘෂ්ඨම ඵලය. මේ විරාගය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මය. ඒ නිසා මේ ගෙවෙන වෙලාවේදී ලස්සනට වම දකුණු වශයෙන් පෙනිච්ච දේ, ලස්සනට ආස්වාද වශයෙන් පෙනිච්ච දේ, ඒක එහෙම බොධ වෙන්න පටන් ගන්නකොට මෙන්න මේකට අනුග්‍රහ කරන වෙලාව තමයි බුදුරජාණන් කියන්නේ ගිහි ගියා තාරණ වෙලාව හොඳ වෙලාව කියන. ඒ වෙන විදියට කියනවා ගිහිව ඉඳගෙන ඔතෙන්ට යනකම් භාවනා ගෙනියන්න පුළුවන්. භාවනා කරලා තමන් ගත්ත අරමුණ අස්පනා පිට බොඳ වෙන හැටි අස්පනා පිට ජීවන ආයමතු වෙන හැටි ආය බොඳ වෙන හැටි මෙන්න මේ මට්ටමට යනකම් බුදුරජාණන්සේ මේ ආරණ්‍යගත වීමක් රුක්ක මූලගත වීමක් ශූන්‍යාගාරගත වීමක් අත්‍යවශ්‍ය කියන්නේ ඊට පස්සේ යාට තේරෙනවා මේ ගෙවල් වල හිටපුවාම මේක බලනකොට මිනිස්සු කියන්නේ මුස්පේන්තුව කියලා කාලකන්නිකම කියලා ඒ හට ගන්න පැත්ත බලන්න තමයි මිනිස්සු හදාගෙන තියෙන්නේ භාවනා යෝගාතර වෙන්නේ හැමදේම ගෙවි ගෙවි යනවා ක්ෂය වෙවි යනවා එතකොට ගෙදර හිටියාම ඒක මල වාතයක් ගෙදර මිනිස්සුට ඒ වෙලාවේදී තටා කියලා පිටිපස්ස දොරෙන් පිට වෙලා අනේක තමයි කරන්න තියෙන්නේ පුළුවන් වෙයිද කියන එක නම් සැකයි අම්මා මුත්තනේ උිට එහා ගියත් ගෙදර ඉන්න තමයි ආසාව තියෙන්නේ ඉතින් ඒක නිසා සංගුණ තියෙනකොට ඒ තරම් වෙන විදිහට වැඩ කරන්නම් තමන්ට වැටහෙනවා නම් දැන් මේ භාවනා සම්මසන ඥාන ඉක්මවල දෙයබ්බේ ඥාන ඉක්මවලා මේක භංග ඥානෙ වරින් වර පේන්නේ මේ භංග ඥානෙ කුවට හැමදාම මේ කිවි කිවි යනවා දකින්න හොඳට භාවනා එකලස් වෙච්ච වෙලාවේ ඒක රස වෙච්ච වෙලාවේ පේනවා මේ බලන්නක බොඳ වෙනවා දිය වෙනවා දැන් එයා ඒක බහුලීගත කරන විදිහට ඒක ජීවන රටාව කරගන්න විදිහට ඒක සම්මා ආජීවය කරගන්න විදිහට වැඩි කරන්න ගත කරනවා ඉතින් සංඝ කියන කීත හැකි කට හොදලා මෙතෙක් කල් එකතු කරපු එකනා රැස් කරපු එකනා සංස්කරණය කරපු එකනා දැන් දන්නවා මේක කොහොම කරක්වත් ගෙවෙමින් පවතින්නේ කියලා. දැන් ওই භෞතික විද්‍යාවේ ඉස්සල්ලා තිබුණෙම භෞතික විද්‍යාඥා සියලුම සැප හොයන විද්‍යායි භෞතික සම්පත්‍ය හොයන එකේ උසස් තැනකටපත් වෙලා හිටියා. අවුරුදු 200කට වැඩි හිටිය අපේ ශිෂ්ටාචාරය මේ ඈතේ ශිෂ්ටාචාරය. දැන් දන්නවා ඕනෙම වස්තුවකට හිත යොදලා බැලුවොත් ඒක හොඳට විසිවිතර දකින්න දකින්න දකින්න ඒක විනාශ වෙමින් තියෙන කියලා. එහෙම වස්තුවක් කියලා දෙයක් මේකේ නෑ. ද්‍රව්‍යයක් කියලා දෙයක් මේකේ අද්‍රව්‍යයක් තියෙන්නේ. ඒ අද්‍රව්‍ය විනාශ වෙමින් තියෙනවා. නැත්තම් Big Bang theory කියලා කියනවා. මේක ඔක්කොම කැඩෙමින් විසිරීමෙන් පවතින. ඕකේ මොන සැලසුම හැදුවත් නැවේ ගිලෙන නැවෙන් එළියට පයින් මීයෝ වගේ කොහොමටත් නැවත් එක්කමත් ගිලෙනවා නැත්තත් ගිලෙනවා. මේක දැක්කට පස්සේ ඔය මේ විශ්වයේම තියෙන්නේ මේ පුපුරමින් කියලා නැත්නම් බුදුරජාණන්ස කියන විවට්ට කල්පේ තියෙන කියලා දැනගත්තට පස්සේ භෞතික විද්‍යාඥයාට පණින්ට ගඟක් නැහැ පණින්ට කෝච්චයක් නැතුව ඉන්නේ දැන් වහකණ්ඩ විදියක් නැතුව කියා ගන්න බැරුව ඉන්නේ. නමුත් තාම පන්ති කාමරවල නම් ගන්නන්නේ පරණ පච්චේම තමයි. සරුවඥාන් සවුරුදු 2600 ට උසලත් ගමේ පන්සලේ හාමුදුරු ගන්නේ තාම පරණ පච්චේම තමයි. භෞතික විද්‍යාඥයත් ඒකම තමයි. යෝගාවචරයට පේනවා මුළු ඇඟම පුපුරනවා. කෑලි කෑලි යනවා. ඉතින් යෝගාවචරයට ඉතිවිසෝ භගවාරාන් සම්මා සම්බුදු කික පපු අත ගා ගන්නව භාවන වැරදිලයි කියන. ඕක තමයි බුද්ධ අනුසතිය අපිට තියෙන්නේ. සංගුණත් ගන්න මේක කැඩිලා විසිරලා යනවට එකතු කරන්නයි සංගුණ ගන්න. නමුත් සංගුණේ තියෙන්නේ බැලුවොත් ඍජුව බැලුවොත් මේ කිසිම දෙයක් විශ්වසනීයත්වයක් නැහැ. ඒ තරම් ශීඝ්‍රයෙන් රූපේ රූප සංඥාව බාටපත් වෙනවා. ඒක දරන්න ඒක දැකලත් මේ භාවනාව දිගට කඩන්න නැතුව ගෙනියන්න මේ චර්යාව දිගට කඩන්න නැතුව ගෙනියන්න මේ සීල සමාධි ප්‍රඥා ගෙනියන්න පෞරුෂත්වයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැක්කේ නැති කවුරක්වත් මෙතන නැහැ දැක්කට පස්සේ බය වෙන එක තමයි සිද්ධ වෙන්නේ බය වෙන්නේ නැතුව ඉදිරියට යණ්ඩයි බුදුහාමුදුරු කියන්නේ මේ ත්‍රිවිධ රත්නේ ගණ්ඩ ඉස්සරහට කොඩියක් ගත්තා වගේ ඉදිරියට යන්න අන්න ඒක දිගට පවත්තන එකේ තියෙනවා සංඝ ගුණය. తాවකාලික පැවිදිලත් අපිට උනා දිවුර අරින්න පුළුවන්. දවස් 10ක් භාවනා කරලා ගෙදර ගිහිල්ලා ආයෙත් රැයට කාලා බුදියන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මොකද මේක දිගට ගෙනියනවනම් ඒකට කියනවා සතතාභ්‍යාසය කියලා. ගත්ත පාඩම දැන් ඒක තැනක පැලිර ගියා දැක්කා. මේක සුන්නත් දූලි වෙලා යනකම මේක දිහාම බලාන ඉන්න මානසික ශක්තිය එහෙම නැත්නම් මනසේ සෞඛ්‍ය සම්පන්න භාවයේ ලාවට තිබිලා බෑ. කයේ සෞඛ්‍ය සම්පන්න භාවය ලාවට තිබිලා බෑ. ඒ වෙලාවට කය මනස දෙකේ සෞඛ්‍ය සම්පූර්ණ මේකට තුඩු දෙන්න ඕනේ. جوړු වෙන්න ඕනේ. එතකොට තමයි Tamanට පුළුවන් වෙන්නේ මේ බින්දන බව දකිද්දි මේ කයි Nirodhe කියන්නේ මේක දැකීමටයි නිරෝධ මාර්ග ප්‍රතිපදාව කියන්නේ. උඩ පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. මේකේ එහාට ගියාට පස්සේ ඒ දර්ශනයට ආවට පස්සේ ආපස්සට යන්නේ ඒකට මායя කියනවා ඒකට කෙලස් කියනවා අපි ආය රූපෙට සමාදන් වෙනවා එහෙම නැත්නම් මේ සංඥා බාට දීවිච්ච එක ආයෙ ගොනු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා ගන්න ප්‍රයත්න මේ රිලව් ගෙවල් හදන්න ගන්න ප්‍රයත්න වගේ. බල්ලෝ කල්සම් අඳින ගන්න ප්‍රයත්න වගේ. බල්ලෝ කට්ටියක සිච්චාම කියනවා හරිම සෞත්තු වලිග උස ගත්තාම පසපැත්තේ එළිය අනික කට්ටිය ඔක්කොම ඔක වහගෙන ඉන්නේ අපි විතරක් උස්සගෙන ඉන්නේ කියලා කට්ටිය එකතු වෙලා ඉතින් මේ වගේ වෙලාවල් එකතු වෙච්චාම පොඩ බාරි වෙන්නේ. ඉඳගත්තාම කලිසම් ඇදින්න කතා කරනවා. කොළඹටත් යන්න වෙනවනේ සමහරලාට. පස්ස වැහිලා තියෙනවා කියලා. රිලූත් එහෙමලු මේ වෙලාවේ කතා කරනවලු අනේ ගියක් හදාගත්තා නා. දැන් මේ වෙලාව ඉඳතරක් නැන්නේ කට්ටියට. හෙට උදේ චී කියවරද කොහි ගියත් දන්නේ මේ වගේ තමයි භාවනා කරන කට්ටියත් මේ විසිරියාම දකින්න. දැක්කට මොකද ඒකට තරම් වෙලා ජීවත් වෙන්න බැරි නිසා අපි කියනවා අපි ගිහියෝනේ අපි සංඥා නෙවෙයි. ඒ නිසා අර පරණ පුරුදු ජීවිතයට යන්න පටන් අරගන්න. කාට හරි පුළුවන් නම් මේක දැකපු දේ එහෙම නැත්නම් මේ භාවනා කරනකොට මේ මතුවෙච්ච දේට ගැළපෙන ජීවන රටාවක් සකස් කරගන්න ඒකට අපි කියනවා සම්මා ආජීවය කියලා. එතකොට නම් බුදුහාමුදුරු කියන ඉස බාපං කාරෙද්දක් ඇඳගනින්. මොකද ඒකට පාර දිනවනේ. නමුත් මේ දෙකේ වෙනස වෙනකොට එහෙම නැත්නම් මේ බලන බලනදී හොඳට බලන් හිටියොත් මේක විසිරෙනවා කියන එක වැහුම් අරලා බලන ඕන කෙනෙකුට පේනවා. ඒකට පැවිදි වෙලා හිටියත් එකයි නැතත් එකයි. ඒකට කොටින්ම කියනවා නම් බෞද්ධ වුණත් එකයි නැතත් එකයි. ඒකට බුද්ධඝම බලපාන්නේ ඔන්න ඔතන තමයි එතෙන්ට යනකම් ඕනම කෙනෙකුට මේ බින්දෙන බව දකින්න සතිය තියෙන ශක්තිය. එතකන් තිසන සරණ සමාදන් වෙන්න ඕනකමකුත් නැහැ. සිල් ගන්න ඕනකමකුත් නැහැ. බුද්ධ ධර්ම වෙන්න ඕනකමකුත් නැහැ. ඔහොත් එතෙන් ගියාට පස්සේ තේරෙනවා දැන් ඉතින් මේක ඉදිරියට ජීවනට අවසකස් කරනකොට එහෙම නැත්නම් අපි කියනවා සතතබ්භ්‍යාසයට යනකොට මේකට සද්ධාව පීඩනකොට නිසිපතා භාවනා කරන්න ගියාම පේනොන්න ශාසනයක් කියලා එකක් තියෙනවා බුදුහාමුදුරුවෝ ගාව. ඒ ශාසනයේ තියෙන අර දැකපු පරිශ්‍රණය තහවුරු කර ගැනීම සඳහා පරිේෂණ, ඒෂණ නෙවෙයි, සොයාම නෙවෙයි පරිේෂණ හාත්පසින්ම නැවත නැවත කර බලන්න. ඒක තමයි විද්‍යාව පස්සේ හොයාගත්තේ. යමක් හරිනම් ඒක විද්‍යුහුරු වෙන්නේ ඕන තැනක කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන්සේ වග වෙනවා දෙයක් දිහා බලහිනකොට මේක පුපුරමින් තියෙන බව දකින්නවඬ වග වෙනවා. ඊට පස්සේ ඒක තහවුරු කරගන්න ඒක පරිේෂණ කරන්න ආර්ය පරිේෂණය කියලා කියනවා. අන්නේ ආර්ය පරිේෂණයට ගිය පිරිස තමයි සංඝයා කියලා කියන්නේ. නමුත් අපි ලංකාව ගත්තොත් ලංකාව 20000 30000ක් විතර සංඝයා ඉන්නවා. බුරුමේ ලක්ෂ 4ක් 5ක් ඉන්නවා. කීයෙන් කී දෙනාද භාවනා කරන්නේ? සංඝ කියන නම තියාගෙන හිටියට කීයෙන් කී දෙනාද භාවනා කරන්නේ? කීයෙන් කී දෙනාද භාවනා කරන්නේ කොහොඳේ ಗುಣ කතා කරන්නේ? අපි හිතනවා සංඝයා කියන්නේ මේ උපසම්පදාවේ කර්ම වාක්‍ය හතර කියලා ගත්ත සංඝයා කියලා. එහෙමත් සාසනික සම්මතය එතන තමයි තියෙන්නේ. මොකද සර්වඥාන්තේ දෙන. එහෙම නැත්නම් මේ සංඝ ගුණ මෙනෙහි කරනකොට තීරණ දේ තමයි manussකම තියෙන ඕනම කෙනෙකුට සංඝ ගුණ ගන්න පුළුවන්. ඒක තියෙන්නේ තමන්ගේ ශික්ෂාව මත. දැන් සීල ශික්ෂා තියෙනවනම් සමාධි ශික්ෂා තියෙනවා ප්‍රඥා ශික්ෂාව තියෙනවනම් ඕන කෙනෙකුට ඒක අරමුණකට හිත දාලා ඒ සමාධියට බලනකොට ඒකේ ඒ විසිරෙමින් පිපිරෙමින් බින්දෙමින් පවතින ගතිය වසංගන්න බෑ. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ ධාතුන් මේ උණුසුම සිසිලස දෙක කිසි කෙනෙකුට වග නොවි මේ රත් වෙලා මේ සීතල වෙන හැටි බලන්නේ කියලා. පඨවි ධාතුවේ තියෙන මේ සහැල්ලු ගතිය සහ තද ගතිය වෙනස් වෙන හැටි බලන්නේ කියන. එහෙම නැත්නම් මේ මුරුදු ගතියේ ඉඳලා ගොරෝසු ගතියට යන හැටි. පිඩු කරන ගතියේ ඉඳලා වැగిරෙන ගතියට යන හැටි. අදින ගතියේ ඉඳලා තල්ලු කරන ගතියට යන හැටි කිසිම කෙනෙකුට කිසිම වගවීමකින් තොරව න්‍යායපත්‍රකින් තොරව දිහා දැක්කට පස්සේ මේ ධාතුන් දිහා බැලුවට පස්සේ ඒ වගේ තියෙන මේ එකිනෙකට වග නොවන ගතිය ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතිය පාලනය කරගන්න බැරි ගතිය කිසිම කෙනෙකුට බොරු කරන්න බෑ නමුත් ඒක දිහා බලලා ඒක දිගට දැක ගැනීම ඒකේ ගැම්ම පවත්වන්න බැරිකම තමයි අපිට තියෙන දුර්ලභකම ඒකට කියනවා සාතච්ඡකාරී, සක්කච්ඡකාරී, සප්පායකාරී කියලා. ඒක දකින්ද පෙන්නලා දෙන එක අස්සය වතුරේ ළඟට ගෙනියනවා වගේ. වතුර බොනවද නැද්ද කියන එක අස්සයාගේ වැඩේ. අස්සයට කියලා දෙන්න බෑනේ. උගේ භාෂාව දන්නේ නැහැ. බීපංජකෝ මේකේ වතුර තියෙන ඉස්සරහට වතුර නැහැ කියලා ඌට ඔළුව ඔල්ලලා ඉදී. ඉවිද මොන කරන්නේ? ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පෙන්වුවට පස්සේ ජීවන රටාව බාරගෙන ඒ විදියට දිගට කරන්න පටන් අරගත්තොත් ඒක ලේසි නෑ. ඒක ඇත්තටම කියනවනම් ඥාන විභාගීය සීදී නසා ගැනීමකට බොහෝම කිට්ටුයි මේ භංගයේ දක්නාසුළු ජීවිතේ. ප්‍රඥාව පැත්තෙන් බලනකොට සීදී නසා ගැනීම. මොකද මුළු සංසාරෙම අපි කෙරුවේ රැස් කරන එකනේ. සංසාරේ පුරා කරුණා කළා නතර වෙන්න කිව්ව නේද මන්ද? රැස් කරන්න පටන් ගන්න කෙනා නතර කරන්න හදනකොට සමාජයේ ඉන්න බෑ. සමාජයේ ඉන්න බෑ. ඒකයි සරුවචනසේ ගිහිගේ අතහැරලා ගියන්නේ. ගිහිල්ල වල අපිට අවිල්ලා කිව්වා මම ඕගොල්ලන්ට වැඩිය සනීපෙන් ජීවත් වෙනවා මම ඕගොල්ලන්ට වැඩිය සතුටින් ජීවත් වෙනවා කියලා. ඒක නිසා මතක තියානින්න මේ සංගුණ මොකද්ද මතක කරන්නේ? ඔය යනවා පොඩ්ඩකට එළියට මං කියන දෙයක්. වැඩේ කරගන්න තියලා. මේ දේ එදා අවුරුදු 2600 කට ඉස්සෙල්ලා බුදුරජාණන්සේ ඇති කරලා දුන්න මේ විවර කළ දීපු විවරේ තාම තියෙනවා. අපිට තියෙන්න ඕනේ ගතිය අපි මේ මොකද්ද කරන්න හදන දැන නැතුව පැවිදි වෙන එක නෙවෙයි. පැවිදි වෙන ඉස්සෙල්ලා මේක පරිශීලනය කරලා බලන්න. යම් වස්තුවකට හිත දාලා බැලුවොත් ඒ දිහා බලනකොට ඒ වස්තුවක කිසිම දෙයක ඒ නොබිඳී ඉතුරු වෙන ලේසියක් තියනවාද කියලා. දුරට බැලුවොත් නැහැ. ඊට පස්සේ ඒකට ගැළපෙන ජීවන රටාවට තමයි අපි කියන්නේ මේ සම්මත සංගයයි කියලා. අර දැකපු දන්න දේ නැවත නැවත පරිශන කර කර බලන්න. අපි ඉස්සලා දකින්න මට ආස්වාද ප්‍රසවාස සම්බන්ධ. ආය බලන්න එක පිම්බි මැකිලිමට දාලා. ආය බලන්න වම දකුණට දාලා. ආය බලන්න බත් කනකොට. ආය කරන කරන ඕනෙම දෙයකට දාලා බලනකොට ඒ අර ගත්ත මොඩල් එක එහෙම නැත්නම් ඒ ආකෘතිය හැමදේටම යොදලා දාන්න ඕනේ මේක ඒකට කියන්නේ සාක්ෂාත්කරණය කියලා. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කියලා. ඒ ප්‍රත්‍යක්ෂණය කරන්න කරන්න කරන්න බුදුරැස්සී දෙනවා. කරන්න කරන්න කරන්න ධර්මයත් එක්කම ජීවත් වෙන බව තේරෙනවා. ඒකට තේරෙනවා මේ අවුරුදු 2600ක් මේ පාරේ ගෙන ආපු උතුමන් වහන්සේලා මේක දැකපු දවසේ ඉඳලා අම්මත් අතෑරියා තාත්තත් අතෑරියා රත්තරන්ත් අතෑරියා ගෙවල්ත් අතෑරලා මේ කරලා එතුමන් වහන්සලා වින්දා අර ඉස්ලාම දවසේ වස්තුවක් බිඳිලා යනවා දැක්ක විතරක් නෙමෙයි මේක හතිය කොන දකින්නකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක හේදම්මා හේතුපබවා කියනකොටම සෝවන් වෙච්ච උත්මයා සුමාන දෙකක් වැඩිපුර වෙලා අරගෙන තිනවා දඹදිව තලයේ තියෙන සියලු සවිඥානික අවිඥානික වස්තු වලට හිත යොද යොදා මේ සියල්ල විනාශ වෙන බව දකින්න. මොග්ගල්ලාන සාංශේ සුමානිකීම වැඩ ඉවර කරගත්තා. සාරිපුත්‍ර සාංශේ සුමාන දෙකක් අතිරේක පාඩමක් කෙරුවා. ඒ නිසා සාරිපුත්‍ර සාංශේකට කවුරු ගියත් මොන පැත්තෙන් ප්‍රශ්න ඉදිරිපත් කරත් උන්වහන්සේ අපි වෙනුවෙන් ප්‍රමාණයක් වැඩිපුර භාවනා කරලා තියෙන නිසා අපේ ප්‍රශ්න තේරුම් ගන්න. තේරුම් ගන්නේ මොකද්ද? අර එක තැනකට ඔප්පු කරපු දේ තැන් තැන් වලට යොදෝදා මේක තමයි විදුහුරු කියන්නේ ඕන උතන. විදුහුරු කියන්නේ එක තැන කරපු දේ තව තැන කරපුවම හරියන්නේ. එක්කෙනෙක් කරපු දේ තව කෙනෙක් කරපු දේ හරියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ විද්‍යාව හොයන්නේ බාහිරේ සංඥා හොයන්නේ ඇතුලේ ඔච්චරයි වෙනස. ක්‍රම වේදේ එකමයි. ක්‍රම වේදේ එකමයි. ඒ නිසා අපි භාවනා කරනකොට මෙතන ඉන්න දැන් මේ වෙනකොට කරපු භාවනා කරපු කිසිම කෙනෙකුට මේක අත්දකලා නැති නේ. නමුත් ඒකට තියෙන බීචිකාව තමයි ප්‍රශ්නේ. ඒ බීචිකාවට හේතුව මේ නොදන්න දෙයකට යන තියෙන බය. එහෙම නැත්නම් සම්ප්‍රදායට තියෙන ආසාව. ඉතින් බුදුරජාණන් කියන්නේ මුළු දඹදිව තලයේ තියෙන සියලු සම්ප්‍රදාය කඩපු කෙනෙක්. හැබැයි කවදාකවත් විප්ලව කරුවේ නැහැ අතපවිසි කළා අරක දියව මේක දියව මොකක්වත් නැහැ. බොහෝම නිහඬ විප්ලවයක් කරේ. ඒ නිසා උන්වහන්සේගේ වචනේ අහන්න අපි බුද්ධ පුත්‍ර, ශාක්‍ය පුත්‍ර, ශාක්‍ය දීතා කියලා සුදුසු කන් ටික අපි ළඟ තියෙනවා. එහෙනම් ඒක ඒකට කියන ප්‍රභවය අපි ළඟ තියෙනවා. අපි හදා ගන්න ඕනේ සංඝ ගුණයේ තියෙන උපරිම උත්කෘෂ්ඨ ගුණය තමයි ඒක මයි ළඟ තියෙනවාද? මම දැන් හොඳයි. වඩා හොඳ වෙන්න මොකද්ද මම කරන්නේ? ඒකෙදී කිසි කෙනෙක්ගෙන් අහන්න එපා. මොකද ඒක කවුරුත් දන්නේ නැහැ. මොකද මගේ කර්ම ශක්තිය වල හැටියට මගේ පෞරුෂත්ව ලක්ෂණ හැටියට මම පාර හදාගන්න. ඒකට දෙන ඒකට විශ්වාසය ඇති කරලා දෙන එක තමයි එක වස්තුවක් ගන්න. කාමය අයින් කරන්න, කාම සංඥාව අයින් කරන්න ඉස්සලා ගත්ත ආනපනෙ ගන්න. පිම්බි මැකිලිම ගන්න. සක්මන ගන්න. මොනවා හරි එක වස්තුවකට එක අපි කියන රූපාරම්මණයකට මනස්කාරය යොදලා බලන්න. පුඩියට අහුණා නම් ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඒක එක දිගට පවත්ලා බැලුවොත් ඒක ක්‍රමයෙන් වෙන්නේ සුකුම වෙලා සුකුමතර වෙලා නැති වෙලා යනවා. නැති උනට පස්සේ ආයෙනවා. ආයෙ නැති වෙනවා. ඒ නිසා කමඨාන් සුද්ධ කරන ගොඩාක් වෙලාට මම මතක් කරනවා. අපි මේ මේකෙම වෙන පැත්තක් කියන්න පුළුවන්. අපි ආනපන ඉනකොට සද්දයක් ඇහෙනවා. එතකොට හොඳට මතක තියාගන්න ආධුනිකයාගේ ආනපන 100%ක්ම සුන්නත් දූලි වෙලා හිත යනවා සද්දෙට. වෙන්නේ නම් ඒක නෙවෙයි. නමුත් ආනපානේ යෝගාවචර හිතන්නේ එහෙමයි. එතකොට කියනවා ගිය තැන සද්දේ ඉඳලා ආපහු ආනපානට එන පාර පොඩ්ඩක් බලන්න. යහට ගිහිල්ලා කෙලසිච්ච හිත නැවත ආනපානට එන පාර එනකොට ආය ආනපාන තියෙනවා. එහාට ගියාට අපව එනවා. ඊට පස්සේ ආයෙත් වේදනාවකට යනවා. කමන්නේ. ඒකට කමන්නේ. ඒ අනේක අපිට වළක්වන්න බෑ. අපව එන එක බලන්න. එහෙම නැත්නම් අපි හිතන්න ආස්වාසේ 100%ක්ම ඉවරුණා. ප්‍රශ්න නැහැ ප්‍රස්වාසේ නෝ. ප්‍රස්වාසේ 100%ක්ම ඉවරනවා. ආස්වාසේ නෝ මේ නැතිවීම කවදාකවත් සදාකාලික නැතිවීමක් නෙමෙයි. ස්ථිරහානියක් කරන්නේ නැහැ. ඒක නිසා කවදා හරි හිතන්න දැන් ආනපන ගෙවම් කරලා දැන් මේ රූප ධර්මයක් ගෙවම් කරන්න අපි මේ කියන දේ කමට අනුසුද්ධ කරලා යන කෙනෙකුට හිතුනොත් දැන් මට හොඳටම රාගයක් තියෙනවා. බර බරපතල දෙයක් මේක. මේ රාගයට කලබල වෙනවා වෙනුවට බලාන ඉන්නක බලාන ඉන්න මේ රාගය දැන් නැති වෙනවා. නැති වෙන දිහා බලන්න ගියාම එතකොට නම් තේරෙනවා රාගයේ ක්ෂය වීම නම් හොඳයි කියලා තේරෙනවා. රාගයේ ක්ෂය වීම වැය වීම නිරෝධය හොඳයි කියලා. නමුත් පුළුවන්ද මේ ආනාපානයේ ක්ෂය වීම හොඳයි කියලා දකින්න. ආනාපාන වැය වීම හොඳයි කියලා දකින්න. ආනාපාන නිරෝධය හොඳයි කියලා දකින්න. ඒක තමයි අපිට අමාරු. මොකද රූප ධර්ම වලට අපි ළඟ තියෙන මොකද්දෝ අවිද්‍යාවක් සහ රාගයක්. ඒ නිසා ආනාපාන භාවනා කරන්න කරන්න අපි වැළැක්ුවේ නැත්තම් ක්ෂය වීම සිද්ධ වෙනවා. ඒ ක්ෂය වීම සිද්ධ වෙන වෙලාවේදී මේකට කියන්නේ සාසනානුලෝමිකව නිරුද්ධ වෙනවයි කිය ක්ෂය වෙනවයි කියලා වැය වෙනවයි කියලා අන්න ඒක දක්නාසුලුව ඉන්න එකට කියනවා සුපටිපන්න සිට උජුපටිපන්න වෙනවයි කිය. එහෙම නැත්තම් සංඝ ගුණයක් වශයෙන් නැත්නම් උජූච සූජූච කියලා. දැන් එතකොට බලන්න මේ ක්ෂය වීම දැකීමට අපි පුදුම ඒකට කියන්නේ භීතිකා කියලා. දකින්නම කැමති නැහැ. හට ගන්න පැත්තට ඕන තරම් කැමති. ක්ෂය වීම දකින්න කැමති නැහැ. මේ සංඝයා කියලා කියන්නේ නැත්නම් සංඝ ගුණේ වෙලා තියෙන්නේ අපි අකමැති වුණත් කැමැති වුණත් හට ගන්න හැමදේම නැති වෙනවා. ඒක නිසා මෙතෙක්කල් බලපු පැත්ත වෙනුවට ක්ෂය වෙන පැත්ත බලන්න. මේකට පොඩි උනන්දු කරන පොඩි සාක්ෂියක් බුදුරජාණන් සඳහන් කළා තියෙනවා මේ ලෝකේ හට ගන්න හරියක් හටගන්නේ දුක නම් ඡේවීම කියන්නේ සැප. නමුත් අපේ පොත්වල තියෙන්නේ නැහැ හට ගන්න දේ සැප කියලා. ඔක්කොම හම්බ වෙන්න හම්බ වෙන්න සැප ලැබෙන්නේ කියලා නෑ සර්වඥයන් සඳහන් කරන හට ගන්න තාක් තියෙන දුක් ඒ නිසා ඒකේ ගෙවීම දකින්න පුළුවන් ක්ෂය වීම දකින්න පුළුවන් වැය මේක තමයි සැප කියන්නේ ඒක නිසා සංසාරයක් මේ කාම ලෝකයක් දුක් විනෝට අරණ්‍ය දුක් ටික බාර ගන්න. ඒතර අරණ්‍ය දුක් ගැනීම අර කාම ලෝකේ දුක් ටික නැති කරනවා. අරණ්‍ය දුක් විනෝට කයේ දුක් ටික බාර ගන්න. කයේ දුක් තියෙනවා කියන්නේ අරණ්‍ය දුක් නැහැ. කයේ දුක් වලට හිමීට හිමීට අඩු වෙනවා දකින්නවල හිතන්නා දැන් එකින් එකින් එකින් ඒක ප්‍රතිස්ථාපනය කරගෙන මේ ක්ෂය වීමේ කලාව ක්ෂය වීමේ ක්‍රමය දිගින් දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තාම අපි මෙතෙක්කල් සංසාරයේ ශිල්ප ක්‍රම හරහා එකතු කිරීම කරපු කෙනා මේ පැත්තට යන්න පටන් අරගත්තා නම් ඊට පස්සේ ඒක නඩ කවවම කවදාකවත් බුදුරජාණන්සේ විස්තර කරන මේ සෝවාන් මාර්ග ඥානය අවබෝධ නොකර කොහොමඩක්වත් අපවත් වෙන්නේ නැහැ මේ මේ කියන ක්‍රමයට භාවනාව යොදන්න ගත්තොත් ඔය අපි මේ කරන චෝදන එකක්වත් කරන්න තියෙන චෝදන නෙවෙයි. මේ චෝදන ඔක්කොම තියෙන්නේ මේ තිබුණ එක නැති වුණා වෙනස් වුණා කියන චෝදනානේ. අරකින් බලාපොරොත්තු වෙන එක තමයි. ඒ නැති වෙනවා. වෙනස් වෙනවා. වෙනස් වීම දිහා බලන්න හිටියොත් ක්ෂය වෙන දේක බලන්න එහෙම නැත්නම් මේ දුක ගෙවන් වෙනවා දකින්න ප්‍රතිපදාව දියුණු වෙනවා දකින්න කෙලෙස් අඩු වෙනවා දකින්න ඔය අවුරුදු 7ක් කියලා බුදුරජාණන් සෙල්ලමට වගේ කියලා කියන බෝධිරාජ සූත්‍රයේ උදේ බණ ඇහුවනම් හැන්ද වෙනකොට මේ දෘෂ්ටි කෝණයෙන් භාවනා කරන කෙනාට ඒක ඔප්පු කරන්න ඉච්චර කල්යන්නේ නැහැ. සමහර විටක බුදුගුණ ගැන කියනකොට කියනවා එහෙම නැත්නම් ධර්ම ගුණ ගැන කතා කරනකොට කියනවා පිටිච්ච කලයක් නම් හොඳට පිම්පිරිති කියන බණ අහනකොටම සෝවන් වෙනවා. මොකද එයා බලන්නේ මේ එකතු කරන පැත්තෙන් නෙවෙයි, ක්ෂය වෙන පැත්ත. වැය වෙන පැත්ත. කවුරක් කතා කරනවද නෝ බුදු කෙනෙක් ඇවිල්ලා කතා කරලා තියෙනවා නිරෝධ සත්‍ය තමයි වටනදී. නිරුද්ධ වීම බලන්නේ කියලා. අනේ කාටවත් තේරෙන්නේ නැමතර පිම්පිරිච්ච මනුස්සයාට කලී වතුරු පිච්ච මනුස්සයාට එනවා අඩි. මොන බුදුරජාණන්සේ කාරණාවට කතා කරා. ඊට පස්සේ ඒකට ක්‍රමසාවිදි හොයන එක නැත්නම් ගෙවීම දක්නසුළු ජීවිතයක් ගත කරනවා කියන එක බලන කෙනාට ක්‍රමසාවිදි තියෙනවා. ඒක අපි කියනවා සොයන්නාට සම්භවේ. තට්ටු කරන්නාට දොර ඇරේ. අඬන්නාට කිරියේදී. ඒකට බය වෙන්න බෑ. ඒක අපි මනුස්සකමත් එක්ක ආපු එකක්. ඒ නිසා අපි භාවනා කරනකොට නැත්නම් මේ සංඝ ගුණ වඩනකොට එහෙම නැත්නම් අපි සංඝයා වෙන්න හදනකොට අපි යමක් එනකම් බලන්නේ එකද කරන්නේ නැත්නම් මේ යමක ගෙවි යෑම බලාගෙන ඉන්න එකද කියලා බැලුවොත් ගෙවි යෑම කිසිම උපකරණයක් නැතුව සිද්ධ වෙන එකක්. ඒජන්ත කෙනෙක් නැතුව සිදු වෙන එකක්. ඒක ස්වයන් සිද්ධ දෙයක්. මේකට තියෙන බීජිකා විතරයි ප්‍රශ්න තියෙන්නේ. මේ සාන්නේ සුළුව භාවනා කරන්න පටන් අරගත්තොත් හැබැයි හැම පටන් ගන්නකොට ලොකු සංජය කියනවා ඉදරක වගේ ඉන්නවනම් ගොඩක් වෙලා භාවනා කරන්න එපා. ඒ හිතා ගන්න බැරි තරම් ඉක්මනට මේක තේරෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික කරලා දැන් මෙහි ඉනකොට නම් දවසට පැය 3-4ක් කෙරුවට ප්‍රශ්නයක් නැහැ. මොකද කාලසටහන තියෙනවා. නමුත් අර එකතු කරන්නන් මැද ඉඳගෙන කෙරුවොත් එහෙම මේක මේ ගෙවෙන තත්ත්ව බලන්න ගත්තොත් ඒක මහා මොකද්ද අවුලක් ඇති වෙන නිසා ටික ටික ටික ටික හිත පුරුදු කරන ගියොත් අපිට තේරෙන්න පටන් අර ගන්නවා යම්තාක් හට ගන්නාසුළු දේවල් තියනක නැති වෙනසුළු ඒක තමයි කොණ්ඩඤ්ඤ සාංශිකේ පළවෙනිම ප්‍රකාශය. ඉතින් ඒ වෙනකොට ඒ කියන්නේ අපි පැහැදිලිවම මේ පෘථග්ජන භූමියේ ඉඳලා නැත්තම් අන්ධ පෘථග්ජන භාවයේ ඉඳලා කල්යාණ සත්පුරුෂ මට්ටමට වැටෙනවා. ඉතින් ඒ කල්යාණ සත්පුරුෂර වැටෙනකොටම කියනවා ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසනය කියන බුද්ධ ශාසනයට අස්ස සිල්ලක් ලැබෙනවා. ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. ඒ ප්‍රතිෂ්ඨාව නිසා ආය අපාගාමි වෙන්න ඕන කමක් නැහැ මේ භාවනා ගැම්ම එහෙම තමයි භාවනා ජවය දිගට පවත්වනවා. ඒකට කිසිම කෙනෙක් සහයෝගයට නැහැ. කවදාවත් නැහැ. ඒක හිතන්න එපා. ඒකට අවශ්‍ය කරලා තියෙන තමන්ගේ සද්දා සීල සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික විතරයි. නිකමට හරි හැබැයි. නිකමට හරි දැන්නොත් මෙච්චර මාසෙනක මැදේ එක මිනිහෙක් හරි තවත් ඒ වැඩේ කරන කෙනෙක්. ඒ කියන්නේ මේ ක්ෂය වීම දැකීමෙන් තමන්ගේම සද්ධා සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා ගරු කරන මිනිස්සේ දැක්කොත් පුදුමාකාර සතුටක් ඇති වෙනවා ඇස්සති මිනිස්සෙක් ඉන්නවා කිය. ඒ නිසා ඒ බුදුන් පඬිසෝ මේ අපේ ගල්ජුවේ පඬිසාංශ කියනවා සංසාර විස වෘක්ෂස්ය ද්වේ මృతాනි පලානිව මේ සංසාර විස වෘක්ෂයේ තියෙන හරියක් තියෙන විසපල්. නමුත් සුභාසිත රසාස්වාදං සජ්ජනසා සංගමක් කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුභාසිතේ වැටහෙන වෙලාවට ඒක මිහිරි ඵලයක් වශයෙන් තියෙනවා. එහෙම නැත්නම් මේ මිහිරි ඵලය ලබන්න යෙදී ගත කරන කල්යාණ මිත්‍යා දකින්නකොට මං වගේම උත්සාහ කරන තව එක මිනිස්සෙක් දැක්කොත් පුදුමාකාර සතුටක් ඇති වෙනවා මෙච්චර අන්ධ භූත ලෝකේ මෙච්චර කාමේ වඩන ලෝකේ මෙච්චර කාම ගුණ වඩන ලෝකේ ක්ෂය වීම දකින කෙනෙක් ඉන්නවායි කිය. ඉතින් බුදුරජාන් වහන්සේට හරි සතුටක් ඇති වුණා කොණ්ඩඤ්ඤ ස්වාමීසේ පළවෙනි වතාවට පළවෙනි ධර්ම දේශනාවේදී මේ දර්ශනය දැක්කට පස්සේ එදායින් තමයි අපේ සංඝ પરම්පරාව ඉල්ල තියෙන්නේ. ඒ නිසා මේකේ දෙකක් තියෙනවා. අපි සම්ප්‍රදාන කුල දක්න සංඝයත් ඉන්නවා. මේ සංඝ ගුණ වඩලා එහෙම නැත්නම් මේ උජු සූජූච ගුණ වඩලා ඉදිරියට යන කෙනක් ඉන්නවා. ඒක මේ ඥාන පිරිම කරනට පටවන්න එපා. පැවිදි උපවිදි කරනට පටවන්න එපා. තියන්නිකාට රාමඤ්ඤනිකාට පටවන්න එපා. මහායාන හීනයාන පටවන්න එපා. මනුස්සකමත් එක්ක යන වැඩක්. ඒක නිසා කොයි මොහොතක හරි තමන් මේ වර්තමාන මොහොතට එළඹිලා ඉන හැම වෙලාවකම සංඥා. තමන් දැනගත්තා හෝ නොදැනගත්තා. ඒක නිසා සංඝ ගුණ කියලා කියන්නේ බාහිරින් ඉන්න කෙනෙකුට වඳින එක නෙවෙයි. Taman තුල ඒ ගුණ එන්නේ එන්නේ එන්නේ වැඩෙන ගතියක් තියෙනවා නම් එහෙනම් ඉතින් ආයේ මේ බුද්ධ ධාසනේ අවුරුදු 2600ක් පරණ වෙලා තියෙනවා. ඒ ඉන්දියාව හටගත් එකක් අපි ඉන්නේ වෙන දේශිකේ කියලා නෑ. අර බුදුරජාණන් සංසෙත් එක්ක ජීතවනාරාමේ සවැත් නුර ඉන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ ධර්මයත් එක්ක සංවාදයට යනවා වගේ. ධර්මත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම ජීවිත එහෙම ඇති හැඟීමක් ඇතිවීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ධර්ම දේශනා අනිමාව සටහන් කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා